අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ බෞද්ධ භාවනා ක්‍රමයේ හදවත වගේ ඉගැන්වීමක් ගැන. ඒ තමයි සත්ත බොජ්ජංග. නැත්තම් නිර්වාණය කරා යන මාර්ගය පැහැදිලි කරන කරුණු හත. අපේ මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් පවත්වපු පසුව ග්‍රන්ථාරූඪ කරපු ධර්මදේශනා මාලාවක කොටස්. ඕ ඒකේ තියෙන විශේෂත්වය තමයි මේක වියලි න්‍යායක් නෙවෙයි මේකේ තියෙන ප්‍රායෝගික අත්දැකීම් ජීවමාන උපමා. ඒක තමයි මේ මූලාශ්‍රවල තියෙන සුන්දරත්වය. මේක ශාස්ත්‍රීය විග්‍රහයකට වඩා භාවනා කරන කෙනෙක් තමන් මේ අධ්‍යක්ීම් මැස ගිහිල්ලා මේ මාර්ගේ තේරුම් ගන්න හැටි විස්තර කරනවා. ඒ නිසාමයි අපේ අරමුණත් අද දවසේ කාර්යබහුල ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ බොජ්ජංග ධර්ම කියන එක හුදෙක් වචන ටිකක් විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයක ඇත්තටම එකතු කරගන්න පුළුවන් පියවරෙන් පියවර යන ගමනක් කියලා තේරුම් කරවන්න. හරියටම එහෙමනම් අපි අත්තිවාරමෙන්ම පටන් ගමු නේද? සති සම්බොජ්ජංගය. හොඳයි. සිහිය. හැබැයි මට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි කෙනෙක් Taman සිහියෙන් ඉන්නවද නැද්ද කියලා ඇත්තටම දැනගන්නේ කොහොමද? මොකද අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි අම්තාක් දුරට සිහියෙන් ඉන්නවා කියලානේ. ඒක ඊටම හොඳ ප්‍රශ්නයක්. ආරම්භයේම තමයි Taman තුල සිහිය තියෙන බවත් නැති බවත් පැහැදිලි වඳුනගෙන ඉන්න. භාවනාවට වාඩි වුණාම තමයි තේරෙන්නේ කොච්චර වෙලාවක් හිත වෙන කොහෙදෝ ගිහින් තිබුණද කියලා. හ්ම්. මෙතනද සියුම් කාරණයක් තියෙනවා. මූලාශ්‍රවල කියන කාරක අප්පමාදේ සහ කාරාපක අප්පමාදේ කියන සියේ ස්වභාවයන් දෙකක් ගැන. ආ. කාරක අප්පමාදේ කියන්නේ අපි උත්සාහයෙන් ටිකක් බලෙන් වගේ ඇති කරගන්න සිහිය. ඒ කියන්නේ හිත විසිරුණු ගමන් අයෝ හිත ගියානේ ආයේ තරමුණට එන්න ඕන කියලා. හ්ම් අන්න ඒ වගේ. ඒ ඉක්මන්කම නිසා හිත නැති තැනේ ඉඳලා හිත ඇති තැනට ආවේ කොහොමද කියන ක්‍රියාවලිය ඒ කියන්නේ අර කාරාපක අප්පමාදගෙන ඉබේ ඇතිවෙන ස්වභාවික සිහිය. ඒක මග හැරිනවා. ඒ කියන්නේ ආරම්භකයට මුලින්ම අහුවෙන්න බලෙන් කරන එක විතරයි. ඔව් ඒ ස්වභාවිකව සිහිය මතුවෙන මුලත අඳුන ගන්න ටිකක් කල් යනවා. ඔව් මූලාශ්‍රවල මේ සිහියේ ස්වභාවය පැහැදිලි කරන්න ඊටාම අපූර්ව උපමාවක් තියෙනවා නේද? අර දියට දාන ගලක් සහ ලබු කබලක් යන. ඔව්, ඒක ඊටාම බලවත් උපමාවක්. වේලිච්ච ලබු කබලක් වතුරට දැම්මම ඒක ගිලෙන්නේ නැතුව වතුර මතු පිට පාවෙනවා. රළත් එක්ක උඩ පහළ යනවා. හරියටම සමහරුන්ගේ සිහියත් ඒ වගේ අරමුණේ මතුපිට විතරයි ගැටෙන්නේ ගැඹුරට යන්නේ නැහැ. නමුත් ඇත්ත සතිය කියන්නේ ඒකට හාත්පසින්ම විරුද්ධ දෙයක්. වතුරට ගලක් දැම්මොත් ඒක වැටිච්ච තැනම கிඳා බැහැලා අඩියටම යනවා. අන්න වගේ සතිය කියන්නේ අරමුණේ ගැඹුරටම கிඳා බහින අරමුණත් එක්ක එකටම බැඳෙන ස්වභාවයක්. එතකොට නිතරම නොටිෆිකේෂන්ස් එන අවධානයේ සිදරවන දේවල් දහසක් මැද ජීවත් වෙන නූතන ගිහියෙකුට මේ කිඳා බහින ස්වභාවය ගොඩනගා ගන්න එකේ ප්‍රායෝගික වටිනාකම මොකද්ද? වටිනාකම තමයි ඒ කිඳා බැසීම තුලින් තිර සංඥාවක් හෙවත් ස්ථාවර සංඥාවක් ගොඩනගෙන එක. තිර සංඥාවක්. ඔව්. මූලාශ්‍රයේ තියෙනවා කලුලෑලේ අකුරු කියවන ළමයින්ගේ උපමාවක්. ගුරුවරයා වේවෙලෙන් අකුරක් පින්නුවම මුළු පන්තියම ඒ අකුර කියනවා. ඒ ශබ්දේ Tamanටම ඇහෙනවා. ඔව්. නැවත නැවත කරනකොට ගුරුවරයාගේ සංඥාව තමන්ගේ කටහඬ අකුරේ රූපය මේ ඔක්කොම එකතු වෙලා ඒ අකුර ගැන ස්ථිර සංඥාවක් හිතේ ගොඩනගෙනවා. හීනින් ඇහෙරුවත් ඊ අකුර මතකයි. අන්න ඒ වගේ තමයි. සතියෙන් අරමුණක ගැඹුරට යනකොට ඒ ගැන ස්ථිර නොසෙල්වෙන අවබෝධයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ තනින් තන තියෙන තිත්‍යා කරාම අඛණ්ඩ රේඛාවක් වෙනවා වගේ එදිනදා කරන හැම ක්‍රියාවකම සිහිය පවත්වනකොට අර සති සම්පජන්්‍යය තුලින් සිහිය අඛණ්ඩ ධාරාවක් ගොඩ නැගෙනවා. හරියටම. හොඳයි. ඒ කියන්නේ අපි මේ ස්ථාවර කිඳා බහින සිහිය ගොඩනගා ගත්තට පස්සේ ඊළඟට මොකද්ද? නිකම්ම ඉන්න එක නෙමෙයිනේ. ස්වභාවිකවම ප්‍රශ්නයක් එනවා මම මේ සිහියෙන් යුතුව බලන් ඉන්නේ මොකක් දිහාද කියලා. ඔව්. ඒක තමයි අපිව දෙවනි බොජ්ජංගයට. ඒ කියන්නේ ධම්මවිචය කියන විමර්ශකයා වෙත අරන් යන්නේ. හරියටම. ධම්මවිචය කියන්නේ හුදෙක් ධර්ම පොත් කියවන එකවත් න්‍යායන් කටපාඩම් කරන එකවත් නෙවෙයි. ඊට වඩා ප්‍රායෝගික දෙයක්. ඔව්. ඒ කියන්නේ තමන්ගෙම භාවනා අධ්‍යක්ීම දෙස, තමන්ගේ සිතේ හටගන්න දේවල් දෙස දිද්‍යාඥයෙක් වගේ අපක්ෂපාතීව බලන එක. තමන්ගේ සිතේ හටගන්න පාප සහ පුණ්‍ය කියන දෙකම ඒවායේ හට ගැනීම, පැවැත්ම සහ නැතිවීම කියන සම්පූර්ණ ක්‍රියාවලියම විමර්ශනය කිරීම. මේක හොඳයි මේක නරකයි කියලා ලේබල් ගහන්නේ නැතුව. ඔව් ආගමික රාමුවකින් තොරව ඒ දෙකේම ස්වභාවය දැකීම. මූලාශ්‍රවල තියනෝ මව පුදුම කරපු දෙයක්. එතන කියනෝ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ පිනයි පවයි දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න සාමාන්‍යයක් නෙවෙයි කියලා. ඕ ඒක හුඟක් අය වරද්ද ගන්න තනක්. ධම්මවිචය කියන්නේ ඒ දෙකේම ස්වභාවය ඇතිවීම නැතිවීම ඒක දැකීම එතකොට තමයි මේ දෙකටම අසු නොවි ඒ දෙකෙන්ම මිදිලා ඉන්න පුළුවන් වෙන්නේ එතන තවත් පුදුම සාගත අදහසක් තියෙනවා ඒ තමයි කෙනෙක් ගමන් කරන මාර්ගයේ ඉන්න තැන හොඳ සහ නරක කියන දේවල් පව සාපේක්ෂ වෙන්න පුළුවන් කියන එක. ඒක හරිම ගැඹුරුයි. ඒක තමයි ධම්මවිචයේ තියෙන ප්‍රඥාව. මුලාශ්‍රවල සාවජ්‍ය ඒ කියන්නේ දොස් සහිත සහ අනවජ්‍ය ඒ කියන්නේ නිදොස් දේවල් ගැන කතා කරනවා. හ්ම්. උදාහරණයක් විදිහට අපිට හොඳයි කියලා හිතන දෙයක් මාර්ගයේ අපිට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙකුට බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට නරකයි කියලා හිතෙන දෙයක් මාර්ගයේ අපිට වඩා පහලින් ඉන්න කෙනෙකුට හොඳ දෙයක් ඉදිරියට යන්න උදව්වක් වෙන්න පුළුවන්. ඒ නිසා ධම්මවිජය කියන්නේ මේ සාපේක්ෂ බව තේරුම් අරගෙන Taman ඉන්න තැනට ගැලපෙන දේ තෝරා ගැනීමේ නුවණ. ඒ කියන්නේ Tamanට ගැලපෙන බෙහෙත තෝරා ගැනීම වගේ. හරියටම විවිධ චරිත තියෙනවා රාග චරිත, ద్వේෂ චරිත වගේ. ඒ අයට ගැළපෙන විවිධ භාවනා අවශ්‍ය වෙනවා. ඒ තෝරා ගැනීමත් ධම්මවිචයට අයිති. ඒක හරියට තමන්ගේ ආධ්‍යාත්මික ගමනේ අභ්‍යන්තර තත්ත්ව පාලනයක් වගේ. හරි මට තේරෙනවා. සිහියෙන් අපි දත්ත එකතු කරනවා. ධම්මවිචයෙන් ඒ දත්ත විශ්ලේෂණය කරලා මොකද්ද කරන්න ඕන කියලා තීරණය කරනවා. ඊළඟට එන්නේ ඒ තීරණය ක්‍රියාත්මක කරන ගාමක බලය. විරිය සම්බෝධ්‍යංගය. උත්සාහය. හැබැයි නම් වීරිය කියන වචනේ ඇහෙනකොටම මට මතක් වෙන්නේ අද කාලේ තියෙන හසල් කල්චර් එක. ඒ කියන්නේ බර්න් අවුට් වෙනකල් වැඩ කරන එක. මේ වීරිය ඒ උගුලෙන් බේරෙන්නේ කොහොමද? හසල් එකට වඩා හාත්පසින්ම වෙනස්. මොකද මේක අන්ධ උත්සාහයක් නෙමෙයි. මේක ධම්මවිචයෙන් මඟ පෙන්වන ලද ප්‍රඥාවෙන් මෙහෙවන උත්සාහයක්. වීරිය කළ යුතුයකමකටද නොකළ යුතුයකමකටද කියලා දැනගෙන කරන උත්සාහයක්. මූලාශ්‍රවල මේකේ අධියර දෙකක් ගැන කියලවා ආරම්භ ධාතු හෙවත් ආරම්භ කිරීම සහ පග්ගහිත හෙවත් පවත්වාගෙන යාම. ඒකටත් අපූර්ව උපමාවක් තියෙනව නේද? බෝට්ටුවක් ගැන. බෝට්ටුවක් ගොඩ ඉඳන් වතුරට දානකොට 10ක් 15ක් එකතු වෙලා තල්ලු කරලා ලොකු රළ කපාගෙන වතුරට දානවා. ඒක තමයි ආරම්භක වීරිය. ඒ කියන්නේ ලොකුම ගැම්ම ගන්න තැන. ඔව්. නමුත් ඒ තල්ලු කරපු හැමෝම මුහුදු යන්නේ නැහැ. ඔරුවට නැගපු දෙතුන් දෙනා ඒ රළ මැද ඔරුව පෙරිලෙන්නේ නැතුව දිගටම හබල් ගහගෙන ඉස්සරහට යනවා. අන්න ඒක තමයි අඛණ්ඩව පවත්වාගෙන යාම. ඔව් අන්න ඒක තමයි පග්ගහිත විරිය. මූලාශ්‍රවල තියෙන කුණාටුවකදී නැව නැඟුරම්ලන කපිතාන් වගේගේ උපමාවත් මේ සමබරතාවය ගැන ලොකු පාඩමක් කියලා දෙනවා. හරියටම දක්ෂ කපිතාන් කෙනෙක් කුණාටුව එනකට දැන් තමයි හුළඟ තියෙන්නේ වේගයෙන් යන්න ඕනි කියලා නැව පදවන්න යන්නේ නැහනේ. නෑ. එයා කරන්නේ නැව නැංගුරම් දාලා කුණාටෝ යනකල් ආරක්ෂා කරගන්න එක. ඒ වගේම තමයි යෝගාවචරයත්. මේකේ අන්ත දෙකක් තියෙනවා. ඕනවට වඩා මහන්සි වෙලා හිත දඟලන එක ඒකට කියන උද්දච්ච කියලා. හ්ම්. අනිත් අන්තිය තමයි උත්සාහය මදි වෙලා හිත නිදිමත ගතියකට වැටෙන එක. ඒක තීන මිත්ත. මේ අන්ත දෙක අතර සමබරතාවය තමයි නියම වීරිය. ඕ ප්‍රායෝගිකව මේ සමබරතාවය පවත්වා ගන්න මූලාශ්‍රවල දෙන උපදෙසක් තමයි අනවශ්‍ය කතා. ඒ කියන්නේ තිරච්ඡාන කතා වලින් වැළකී. උත්සාහය ජනිත කරන කතාබහේ ඒ කියන්නේ වීරියාරම්භ කතාවල යෙදීම. මම හිතන්නේ ඒක අදට හරිම වැදගත්. අනිවාර්යෙන්ම අපි දවස තිස්සේ කරන කතා ගැන හිතුවොත් එවෙන් කොච්චරක් අපේ උත්සාහය වඩනේවද කොච්චරක් අපේ උත්සාහය හීන කරන කුසීතකම වඩනේවද කියලා තේරුම් ගන්න පුළුවන් ඒක ඇත්ත හොනයි මේ නිවැරදි සමබර උත්සාහයේ යෙදුවට පස්සේ මාර්ගය ප්‍රීතිමත් එකක් බවට පත්වෙනවා. ඒක අපිව ඊළඟ බොජ්ජංග දෙකට අරන් යනවා. පීති සහ පස්සද්ධි. අපි මුලින්ම පීතිය ගැන කතා කරමු. මෙතනදී තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි පීතිය කියන්නේ අපි හමායා යුතු ඉලක්කයක් නෙවෙයි. ඒක නිවැරදිව සතිය ධම්මවිචය සහ වීරිය වැඩිීමේ ස්වභාවික ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මලක් පිපෙනෝ වගේ ඉබේ සිදුවන දෙයක්. හරියටම අපි කරන්නේ ඒකට අවශ්‍ය පොහොර වතුර සපයන එක විතරයි. මූලාශ්‍රවල ලෞකික ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන සතුට ආමිස සතුට ඕ ආමිස සතුට සහ භාවනාවෙන් ලබන මේ निराமிස ප්‍රීතිය අතර පැහැදිලි වෙනසක් පෙන්වා දෙනවා නිරාමිස ප්‍රීතිය උපදින්නේ අභ්‍යන්තරයෙන්මයි. ඕ ඒක පංචින්ද්‍රයන්ගෙන් මිදිලා හිත අරමුණක নিমগ্ন වීමෙන් හටගන්න දෙයක්. මූලාශ්‍රවල මේ ප්‍රීතිය වර්ග පහක් ගැනත් කියනවා. ඔව් ඒ උදාහරණ හරිම සංයුක්තයි. කුද්ධිකා ප්‍රීතිය කියන්නේ මුළු ඇඟ පුරාම හිරිගඩු පිපෙනවා වගේ. කූඹි ඇවිදින වගේ දැරෙන සියුම් ප්‍රීතියක්. ඒ වගේම උබ්බේගා ප්‍රීතිය කියන්නේ ඇඟ හලු වෙලා අහසේ පාවෙන මොකද දැනෙන අවස්ථාවක්. සමහර විට අකුණක් ගහනවා වගේ එකපාරට කුල්මත් වෙන කණිකා පීතිය ගැනත් කියනවා. ඔව්. මේවා අත්දැකීම් මිසක් වචනෙන් විස්තර කරන්න අමාරුයි. නමුත් වැදගත් දේ තමයි මේ කිසිවකට ඇලෙන්නේ නැතුව ඒක මාර්ගයේ ස්වභාවික ප්‍රතිඵලයක් ලෙස දැකීම. මට මේක ඇහෙනකොට හිතෙන්නේ මේ පීතිය කියන්නේ ඉලක්කයක් නෙවෙයි ඒක හරියට Taman නිවැරදි පාරේ යනවා කියලා කියන මාර්ග සලකුණක් වගේ දෙයක්. ඊටම නිවැරදි උපමාවක්. ඒක මාර්ග සලකුණක්. දැන් ඒ ප්‍රබල උද්වේගකර පීතිය ක්‍රමෙන් සංසිඳිලා ගැඹුරු කායික සහ මානසික සංසිඳීමක් බවට පත්වෙනවා. ඒක තමයි පස්සද්ධිය. ආ පීතිය නිසා ඇවිසුණු හිත සහ කය සංසුන් වන එක. ඔව් මූලාශ්‍රවල කියනම මේ සංසිඳීමට උපකාර වන ඉරියව් ආහාර සහ පරිසරය පවා දැනගෙන තෝරගැනීම යෝගාවචරයාගේ දක්ෂතාවයක් කියලා. ඒ කියන්නේ ප්‍රීතිය උද්වේගයෙන් පස්සෙන සංසුන් බව, ඉතින් සංසිඳුණු හිතකට පහසුවෙන් එකඟ වෙන්න පුරුවන් නේද? ඒක තමයි අපිව ඊළඟ බොජ්ජංගයට ගේන්නේ සමාධි සම්බොජ්ජංගය. හරියදම. සමාධිය කියන්නේ ඇත්තටම මොකක්ද? සමාධිය යනු අර කලින් නැතිවුණු ප්‍රීතිය, සැපය සහ සංසිඳීම නිසා ස්වභාවිකවම ඇතිවන චිත්ත ඒකාග්‍රතාව. ඒ කියන්නේ සිතේ එකඟ බව. එකත් බලෙන් නැති කරගන්න දෙයක් නෙවෙයි. නෑ, ඒක කලින් බොජ්ජංගවල තාර්කික ප්‍රතිඵලයක්. මූලාශ්‍රවල සමත සහ විපස්සනා භාවනාවලදී සමාධිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනස පැහැදිලි කරන්න නූතන උපමාවක් භාවිතා කරන්න පුළුවන්. නිශ්චල ඡායාරූපයක් සහ වීඩියෝ කැමරාවක් වගේ. ඔව් ඒක ඊටාම හොඳ උපමාවක්. සමත භාවනාවේදී සමාධිය හරියට නිශ්චල ඡායාරූපයක් ගන්න කැමරාවක් වගේ. එක ඇරමුණක්. හොන්තට නාභිගත කරලා. ඔව් ඒකම හිත නිශ්චලව තියාගන්නවා. නමුත් විපස්සනා සමාධිය එක වීඩියෝ කැමරාවක් වගේ. නිරන්තරයෙන් වෙනස් වෙන දේවල් දිගේ යනවා. ඔව්. හටගෙන නැති වෙන සංස්කාර ධර්ම දිගේ ඒ වෙනස් වීම අත නෑර දිගටම හිත පවත්වාගෙන යනවා. එකක් නිශ්චලයි අනික ගතිකයි. ඒ වගේම සමාධිය කියන්නේ එක දිගට පවතින දෙයක් නෙවෙයි මොහොතින් මොහොත පවත්වා ගත යුතු දෙයක් කියලත් අවධාරණය කරනවා නේද? ඒක ඊටම වැදගත්. සමාධිය කියන්නේ එක හිතක තියෙන එකංග බවක්. ඒ එකම රසය ඒ එකංග බව චිත්තාක්ෂණයෙන් චිත්තාක්ෂණයට අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි අභියෝගය. දැන් අපි එන්නේ මේ මාර්ගයේ අවසාන සහ සමහර විට සියුම්ම කාරණයට හිණිපෙත්ත. උපේක්ෂා සම්බෝධංගය. මෙදහත් බව. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අයට උපේක්ෂාව කියන වචනය ඇහෙනකොට හිතෙන්නේ ඒක හැඟීම් දෙනීම් නැති ගානක් නැති උදාසීන තත්වයක් කියලා. මේක ඒ වගේ දෙයක්ද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒක පොදු වැරදි වැටහීමක්. උපේක්ෂාව කියන්නේ උදාසීනකමවත්, හැඟීම් දැනීම් නැතිකමවත් නෙවෙයි. මේක තේරුම් ගන්න මූලාශ්‍රයේ තියෙන සාගර උපමාව හරිම අපූරුයි. වෙරළ ආසනයේ මුහුද ක්‍රියාකාරී ලොකු රළ ගහනවා. ඒක හරියට සතිය, ධම්මවිචය, වීරිය වගේ බොජ්ජංගවල ක්‍රියාකාරී ස්වභාවය වගේ. නමුත් ඔබ ගැඹුරු මුහුදට යනකොට ඈත ක්ෂිතිජයේ දිහා බැලුවම කිසිම රැල්ලක් නැහැ. අහසයි මුහුදයි එක වෙලා වගේ නිශ්චල ශාන්ත තලයක් තියෙන්නේ. අන්න ඒක තමයි උපේක්ෂාව. ආ ඒ කියන්නේ කලින් බොජ්ජංග හතම සමබර වෙලා පරිපූර්ණ தත්තටපත් වුනාම ඇතිවෙන නිශ්චල ශාන්ත ස්වභාවය. ඕ ඒකේ කිසිම දෙයක් අඩුත් නැහැ වැඩිත් නැහැ. පරිපූර්ණ සමබරතාවය. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඒක රළයක පොරබ දෙන එක නවත්තලා නිකම්ම පාවෙන් ඉගෙන ගත්තා වගේ දෙයක්. හරියටම ඒක තමයි. මූලාශ්‍රවල කියලවා උපේක්ෂාව කියන්නේ සිතේ ස්වභාවික පිරිසිදු බව. ඒ කියන්නේ පබස්සර චිත්තය දෙකීමක් කියලා. ආගන්තුක වෙන කෙලෙස් නිසා වැහිලා තියෙන සිතේ මූලික නිර්වෘල් ස්වභාවය අත්දැකීම. ඔව් ප්‍රායෝගිකව මේක වර්ධනය වෙන්නේ මිනිස්සුන් වස්තුන් සහ විශේෂයෙන්ම තමන්ගේ වේදනා කෙරෙහි මැදහත් බවක් ඇතිවීමෙන්. දුක්ඛ සැප උපේක්ෂා කියන වේදනා තුනම එකා සමානව ඒවයි හට ගැනීම සහ නැතිවීම දෙස බලන්න පුරුවන්කම. මේකේ අවසාන අධ්‍යයනය තමයි මට හිතෙන විදිහට හැමදිටම වඩා හිතාගන්නටත් බැරි දෙයක්. පයෝග පටිපස්සද්දි. ඔව්. සියල්ල අතහැරීම. ඔව් ඒ කියන්නේ මේ දක්වා කරගෙන ආපු සියලුම උත්සාහයන් අතහැර දැමීම. ප්‍රතිඵලයක් ලබා ගැනීමේ ආශාව, නිවනට තියෙන ආශාව පවා අතහැරීම. ඔව් මුළු ගමන පුරාම කරගෙන ආපු කරන එක නතර කිරීම. සියලු උත්සාහයන් නතර කළාට පස්සේ තමයි විමුක්තිය අරමුණු වෙන්නේ. ඉල්ලන තාක්කල් ඒක ලැබෙන්නේ නැහැ. ඒක එහෙමයි. ඉතින් අපි මේ කරුණු හත ඔස්සේ දීර්ඝ ගමනක් ආවා. හුස්ම ගැන සිහිය පිහිටුවීමේ සරල පියවරේ ඉඳලා සීළු උත්සාහයන් පවා අතෑර දමන උපේක්ඛාවේ දැඹුරුම තලයට මේක හුදු කරුණෝ ලයිස්තුවක් නෙවෙයි එකිනෙකට සම්බන්ධ එකක් අනෙකට පදනම් වෙන ක්‍රමානුකූල සම්පූර්ණ මාර්ගයක් ඔව් දැන් ඒක පැහැදිලි. මේකෙන් පැහැදිලිවම පෙනියන්නේ නිර්වාණය කියන්නේ අබිරහස් පිම්මක් නෙවෙයි වගා කිරීමේ ක්‍රියාවලියක් බව. එකින් එක බොජ්ජංගය අනෙකට පදනම් වෙමින් අනෙක පෝෂණය කරමින් පැහැදිලි බව සහ ශාන්තිය දෙසට ප්‍රබල ගම්ම්‍යතාවයක් ඇති කරනවා. අපේ සවන් දෙන්නන්ට සිතා බලන්නට දෙයක් ඉතුරු කරමු. මූලාශ්‍රවල උපේක්ඛාව විස්තර කරන්නේ ළඟා කරගත යුතු ඉලක්කයක් ලෙස නොව සියලු උත්සාහයන් අතහැර දෙමු තත්වයක් ලෙස. එදිනදා ජීවිතයේදී තව තවත් තල්ලු කරනවාට වඩා තව තවත් පොරබදිනවාට වඩා මොහොතකට ඒ පොරබැදීම අතහැර දැමීමෙන් වැඩි පැහැදිලි බවක් සහ විසඳුමක් ගෙන දිය හැකි එක් ක්ෂේත්‍රයක් කුමක් විය හැකිද? ඉතින් අපි අද ගැඹුරින් කතා කරන්න යන්නේ මනස දියුණු කරගන්න පුළුවන් හරිම ක්‍රමානුකූල මාවතක් ගැන. මේක නිකන්ම නිකන් න්‍යායක් නෙවෙයි. එදිනෙදා ගිහි ජීවිත ගත කරන අයට පවා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් ඉගන්වීම් මාලාවක්. අපි කතා කරන්න යන්නේ සප්ත බොජ්ජංග ධර්ම ගැන. හරියටම මේක පියවර 7ක මානසික ගමනක්. සතිය ඒ කියන්නේ සිහිය පිහිටුවා ගැනීම ඉඳලා අර උපේක්ෂාව කියන ගැඹුරු සමබරතාවය දක්වාම යන ගමනක්. අපේ මූලාශ්‍ර වල තියෙන විශේෂත්වය තමයි මේකේ ගැඹුරු න්‍යායන් විතරක් නෙවෙයි. එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් විචිත්‍රවත් උපමා තියෙන එක. එහෙනම් අපි පටන් ගමු පළවෙනි නැවතුම් පොලෙන් සති සම්බොජ්ජංගය. සිහිය පිහිටුවා ගැනීම. මූලාශ්‍රවල කියනවානේ යෝගාවචරයේ තමන් තුළ සතිය තියෙනවද නැද්ද කියන එක දැනගන්න එක හරිම වැදගත් කියලා. අර සන්තං වා අජත්තං සති සම්බොජ්ජංගං කියන්නේ ඒක නේද? ඔව්. ඒත් ඒක මුලදී හිතන තරම් සරල නෑ. මූලාශ්‍රවල මේ සිහිය එමත්නම් අප්‍රමාදය වර්ග දෙකක් ගැන කතා කරනවා. වර්ග දෙකක්. ඔව්. එකක් තමයි කාරක අප්‍රමාදය. ඒ කියන්නේ ක්‍රියාකාරීව මේ මොහොතේ අරමුණක සිහිය පිහිටවන එක. අනික තමයි කාරාපක අප්‍රමාදය. ඒ කියන්නේ සිහිය නැති තැනක ඉඳලා සිහිය ඇති තැනකට ආවේ කොහොමද කියලා ආපස්සට හැරිලා බලන එක. ආ හරි. ඒ කියන්නේ එකක් තමයි මම දැන් සිහියෙන් ඉන්නවා කියලා දැනගන්න එක. අනික තමයි මම කොහොමද මේ සිහියට ආවේ ඊට කලින් මගේ හිත කොහේ හරි ගිහින් කියලා බලන එක වගේ දෙයක්. හරියට මේක තමයි. ආරම්භකයකට අහුවෙන්නේ අර පළවෙනි එක විතරයි. මම දැන් සිහියෙන් කියන එක. ඒත් අර සිහිය නැති තැන ඉඳන් සිහියට ආපු ගමන. අනේ සංක්‍රාන්තිය දකින්න නම් හිත තව ටිකක් සූක්ෂම වෙන්න ඕන. සිහියේ ස්වභාවය පැහැදිලි කරන්න තියෙන උපමාන හරිම අපූර්වයි. මූලක්ෂවල කියනවා කන්දක් නගින කෙනෙකුට හැරමිටිය වගේ සතිය හැම වෙලෙම උදව්මක් කියලා. ඔව්. ඒක කවදාවත් නරකයි කියලා පැත්තකට දාන්න බෑ කියන එක නේකින් කියවෙන්නේ. අනෙක් උපමාවත් ඒ වගේමයි. හොඳට උයපු රජබොජුණක් වේවා, දුපතෙක්ගේ පාත්‍රයට වැටෙන දෙයක් වේවා, ඒ හැම එකටම දාන ලුණු ටික වගේ. ආ සතිය කියන මොනාංගය හැම කුසලයකටම අවශ්‍යයි. හැම තැනම පැතිරිලා තියෙන්න ඕන. ඒත් ඒක ආක්‍රමණශීලී නෑ. මට හුඟක්ම සිද්ගත්ත කාරණය තමයි අර සතියේ කිඳා බසින ස්වභාවය ගැන කියන උපමාව. වතුරට දැම්ම වියලි ලැබු කබලක් වගේ මතුපිට පාවෙන දෙයක් නෙවෙයි කියන එක. ඔව්. ඒක මතුපිට ඉන්න කැමති නෑ. ඒකට ප්‍රතිවිරුද්ධ නිදර්ශනය තමයි වතුරට දාන ගලක්. ඒක කෙලින්ම පතුලට යනවා. අන්න ඒ වගේ සතියත් යම් අරමුණකට යොමු කළාම ඒ අරමුණේ ගැඹුරටම கிඳා බහිනවා. ඒකෙන් নিমগ্ন වෙනවා. හරි. දැන් අපි සිහියෙන් ඉන්නවා. අරමුණ පැහැදිලි. ඊළඟට මොකද වෙන්නේ? දැකපු දේ නිකන් බලාගෙන ඉන්නවද? අන්න එතනට තමයි දෙවනි බොජ්ජංගිය එන්නේ. ධම්මවිචය සම්බෝධ්‍යංගය. ධර්මයේ නෝනින් විමසා බැලීම. සතියෙන් හිත නිරවුල් වුණාට පස්සේ ඒ නිරවුල් මනසින් දැකපු දේ විමර්ශනය කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක සූක්ෂම තැනක් වගේ. හරිම සූක්ෂමයි. වැරදියට තේරුම් ගත්තොත් සතියෙන් ඇති කරගත්තු පැහැදිලිකම මේ විමර්ශනය නිසා අවුල් ජාලයක් වෙන්නත් පුළුවන්. මූලාශ්‍රවල අවධාරණය කරනවනේ මේ විමසීම කරන්න ඕනේ ආගමික භූමිකාවකින් තොරව විවෘත මනසකින් කියලා. පින සහ පව කියන දෙකේම ඇතිවීම පැවතීම නැතිවීම දකින්න ඕන කියනවා. ඒ කියන්නේ මේක හොඳයි හෝ මේක නරකයි කියලා ලේබල් ගහන්නේ නැතුව ඒ දෙකේම යථා ස්වභාවය දකින එක. එතකොට තමයි අර සාවජ්‍ය, ඒ කියන්නේ දොස්සහිත සහ අනවජ්‍ය එකලේ නිදොස් කියන සංකල්පයේ සාපේක්ෂතාවය තේරෙන්නේ. ආ ඒ කියන්නේ භාවනාව පටන් ගත්ත කෙනෙක්ට දවසට විනාඩි 10ක් වාඩි වෙන එක ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. ඒක අනවජ්ජයි. හැබැයි අවුරුදු ගාණක් භාවනා කරපු කෙනෙක්ට ඒක ප්‍රමාණවත් නැහැ. ඒක සාවජ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ ලෝකයේ දෙයක්ද? හරියටම හරි. Taman ඉන්න තැන අනුවයි දේවල් පේන්නේ. ඒ නිසා තමන්ගේ අත්දැකීම විනිශ්චය කරන්නේ නැතුව ඒක තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි ධම්මවිචය කියන්නේ. මේකට උදව්මක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම සාකච්ඡාව අනුමත කොල්ල තියෙන්නේ. හැබැයි මෙතන අනතුරුකුත් තියෙනෝ නේද? මූලාශ්‍රවල අනතුරු අංග වෙනවා ශ්‍රද්ධාව අඩුවීම ප්‍රඥාව වැඩිවීමක් කියලා වරදවා වටහා ගැනීමේ අවධානමක් ගැන. ඕ ඒක හරිම භයානක තත්යක්. සමහරු හිතනවා භාවනා අරමුණ අදහන ගතියක් නැති එක මූල කර්මස්ථානෙට තිබුණු ගෞරවය නැතිවෙන එක තමයි ප්‍රඥාව කියලා. ඒ ඇත්තද මේක ශ්‍රද්ධාවේ ගිලිහිමක්. ඒක වුණොත් සතියට අරමුණට මුහුණ දෙන්න බැරි වෙනවා. නූතන උපමාවකින් කිව්වොත් නූතන උපමාවකින් කිව්වොත් ධම්මවිචය කියන්නේ සමාගමක නිෂ්පාදනයක් වෙළඳ පොළට යවන්න කලින් කරන අභ්‍යන්තර තත්ත්ව පාලනයක්. ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් එකක් වගේ දෙයක්. ආ හරි. සතිය අමුද්‍රව්‍ය ගේනවා ධම්මවිචය ඒක පරීක්ෂා කරලා ප්‍රමිතියට අනුකූලද කියලා බලනවා. මට හිතෙන විදිහට මේක තමයි ගොඩක් දිනෙකට අමාරුම තැන. සිහියෙන් ඉන්න විමසන්න පුරුවන්. ඒත් ඒක දිගටම කරගෙන යන්න අවශ්‍ය වීරිය ගන්න කොහොමද? ඊළඟට එන්නේ විරිය සම්බොජ්ජංගයනේ. ඔව්. ධම්මවිචයෙන් පස්සේ වීරිය යොදන්න ඕන කොතනටද කියලා පැහැදිලි වෙනවා. මූලාශ්‍රවල කියනවා ලෞකික දේවල් අතහැරිනවට වඩා මානසික කෙලෙස් අතහැරින එක අමාරුයි කියලා ඒකට විශේෂ ප්‍රඥාවක් සහ වීරියක් අවශ්‍යයි. මේ වීරිය අධියර තුනකින් එන්නේ. පළවෙනි එක ආරබ්ධ විරිය. ඒ කියන්නේ ආරම්භක බලවත් උත්සාහය. ඒකට තියෙන උපමාවනක් හරිම ප්‍රබලයි නේද? මුහුදු වෙරළේ තියෙන බෝට්ටුවක් 10-15 දිනක් එකතු වෙලා අර ගොරෝසු රැළ කපාගෙන මුහුදට තල්ලු කරනවා වගේ කියන එක. ඕ ඒකෙන් ඒ ආරම්භක සටනේ තියෙන අමාරුව හොදටම තේරෙනවා. දත්ින් දත කාගෙන දැඩි අදිෂ්ඨානයකින් නීවරණයක කරන සටනක් ඒක. හැබැයි ඉතින් බෝට්ටුව මුහුදට දැම්මට පස්සේ වැඩේ ඉවර නෑනේ. ඉවර නෑ. එතනින් පටන් ගන්නවා දෙවෙනි අදියර. පෙග්ගහිත විරිය. ඒ කියන්නේ පවත්වාගෙන යන වීරිය. නොනවත්වා හබල් ගාලා ගමන පවත්වාගෙන යනවා වගේ. හරියටම. ගත්ත ගැම්ම වැටෙන්න දෙන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන එක. හරියටම. මෙතනදි තමයි අර අන්ත දෙකට යන්න පුළුවන් අවදානම එන්නේ නේද? එක්කෝ ඕනවට වඩා මහන්සි වෙලා හිත වික්ෂිප්ත වෙලා නැත්නම් කම්මැලි වෙලා හිත හැකිලෙනවා. ඔව්. ඔව් අධික වීරිය නිසා හිත වික්ෂිප්ත වෙන උද්දච්චය සහ කුසීතකම නිසා හිත හැකිලෙන තීන මිද්‍ය මේ අන්ත දෙකම පාලනය කරගන්න තමයි යෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ. ප්‍රායෝගිකව මොනවද කරන්න පුළුවන්? සක්මන් භාවනාවෙන් කායික වීරිය ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම අර උපචාර සමාධිය වගේ සූක්ෂම අවස්ථාවලදී ගැබිනිමව දරුගබ රකින්නාසේ බලවත් වීරිය යොදන්නේ නැතුව ඒ සමාධිය ආරක්ෂා කරගන්න ඕන. ඒ කියන්නේ හැම වෙලේම එකම විදිහට වීරිය කරන එක නෙවෙයි අවස්ථාවට ගැළපෙන විදිහට වීරිය සකස් කරගන්න එකයි වැදගත්. හරියටම. වීරිය ගැන තියෙන අපූර්වම දෙයක් තමයි යෝගාවචරයෙකුට Taman කම්මැලි, හිත නීරසයි කියන දැන ගැනීමම නැවත වීරිය ඇති කරගන්න හේතුවක් වෙන එක. ආ. ඒක පුදුමයි. ඔව්. ඒ කාරණාව දැනගත්ත පමණින්ම හිත නැගිටිනවා. කලින් කුසීත වස්තුවක් වෙච්ච දේ දැන් විරියාරම්භ වස්තුවක් බවද පත්වෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන අකාලික ස්වභාවය. ඉතින් මේ උත්සාහය ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? මෙතරම් වීරියක් කරද්දී හිතට වෙහෙසක් නෙවෙයිද දැනෙන්නේ? ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ උත්සාහය නිවැරදි දිශාවට යොමු වුණාම ඊළඟට එන්නේ බොහොම ප්‍රසන්න නැවතුම් පොලක්. පීති සම්බෝධංගය, ප්‍රීතිය ඇතිවීම. මූලාශ්‍රවල තියෙන හරිම ලස්සන කතාවක් තමයි. අපි මල් පුප්පන්නේ නැහැ, මල් ඉබේ පිපෙනවා කියන එක. ඒ කියන්නේ ප්‍රීතිය බලෙන් ඇති කරගන්න දෙයක් නෙවෙයි. නෙවෙයි. හිතේ තියෙන විපිලිසර බව අන්දමන්ද ගතිය නැති වුනාම ප්‍රීතිය ඉබේම ඇති වෙනවා. මූලාශ්‍රවල මේ ප්‍රීතියේ වර්ග පහක් ගැනම විස්තර කරනව නේද? ඔව්. ඒක හරිම රසවත්. පළවෙනි එක කුද්ධිකා ප්‍රීති. ඒ කියන්නේ ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ, කූඹි ඇවිදිනවා වගේ දැනෙන සුළු ප්‍රීතියක්. ආ ඒ කියන්නේ සමහර වෙලාවට භාවනා කරනකොට ඇඟේ නිකම් මොනවා හරි යනවා වගේ දැනෙන්නේ ඒකද ඒකත් ප්‍රීතියේ ආරම්භයක්ද? ඔව් ඒක ආරම්භක අවස්ථාවක්. දෙවෙනි එක කනිකා ප්‍රීති. අකුණු විදුලියක් කොටනවා වගේ එකපාරට මුළු ඇඟම කුල්මත් වෙලා යන ක්ෂණික ප්‍රීතියක්. ඊළඟට ඔක්කන්තිකා ප්‍රීති. මුහුදු රළපේලියක් වෙරළට ගහනවා වගේ දියල්ලක් වගේ ශරීරේ නැහැවි යන ප්‍රීතියක්. හරි. හතරවෙනි එක උබ්බේගා ප්‍රීති. ශරීරයේ ඉහළට එසවෙනවා වගේ බරක් නැතිව පාවෙනෝ වගේ දැනෙන ප්‍රීතියක්. අවසාන එක තමයි පරණාපීති. උතුරන කිරිහතියකින් කිරි ඉතිරිලා එනවා වගේ මුළු ශරීරයම ප්‍රීතියෙන් පිරී ඉතිරි යන ස්වභාවය. ඒ කියන්නේ කෙනෙක්ට හිරිගඩු පිපෙන මට්ටමේ ඉඳලා මුළු ඇඟම පාවෙනවා වගේ දැනෙන තැනට යන්න පුළුවන් කියන එකද? හරියටම. ඒක මානසික දියුණුවේ සලකුණක්. හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ප්‍රීතිය අපි සාමාන්‍යයෙන් දන්න ලෞකික සතුටට වඩා වෙනස් කියන එක. ආ මිසසා නිරාමිස කියන එක නේද? ඔව්. අපි සතුට හොයන්නේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් පිනවීමෙන්. ඒත් මේක විවේකජං පීති සුඛං කියලා මූලාශ්‍රවල කියන්නේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ වගේ දේවලින් වෙන්වීමෙන් විවේකයෙන් ලබන ප්‍රීතියක්. අර ප්‍රීතියේ තියෙන උද්වේගකර ස්වභාවයෙන් පස්සේ හිත එකඟ වෙන්න කලින් සංසුන් වීමක් අවශ්‍යයි වගේ. මූලාශ්‍රවල මේ පස්සද්ධිය ගැන මොනවද කියවෙන්නේ? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. පස්සද්ධිය කියන්නේ බොජ්ජංගයක් නෙවෙයි. ඒත් ඒක පීතිය සහ සමාධිය අතර තියෙන නැතුවම බැරි පාලමක්. ප්‍රීතිය යම් උද්වේගකර ස්වභාවයක් තියෙනවා. ඒ උද්වේගේ සංසිඳෙන්නේ නැතුව හිත සමාධිමත් වෙන්නේ නැහැ. පස්සද්ධිය කියන්නේ හිතේ සහ කාර්යයේ තියෙන දැවිල්ල. වෙහිස, නොසන්සුන්කම නිවිලා යන ස්වභාවය. ඒ සිසිලසත් එක්කම සුඛය කියන තත්වයක් එනවා නේද? ඒ දෙකේ වෙනස මොකක්ද? ඔව්. පසද්දීන් පස්සේ එන්නේ සුඛය. ඒ කියන්නේ සුවය, සැපය. ප්‍රීතිය කියන්නේ කාන්තාරේ යන කෙනෙක්ට ඈතින් පේන දියපුකුණක් වගේ ඇති වෙන සතුට. සුඛය කියන්නේ ඒ දියපුකුණට බැහැලා වතුර බීලා ලබන සැනසීම. දැන් හිත සංසුන්, සුවපත්. එතකොට හිත ඊළඟ පියවරට, ඒ කියන්නේ සමාධියට සූදානම්. සමාධි සම්පෝච්ඡංගය. ඔව්. සමාධිය කියන්නේ හිත එක අරමුණක පිහිටීම. මේක ප්‍රධාන වර්ග දෙකට බෙදන්න පුළුවන්. අර කැමරා උපමාවෙන් ඒක හොඳට පැහැදිලි කරන්න පුළුවන්. කොහොමද ඒක? සමත සමාධිය කියන්නේ නිශ්චල වස්තුවක ඊතා පැහැදිලි හොඳින් නාභිගත කරපු ඡායාරූපයක් ගන්නවා වගේ. අපි වෙනස් නොවන අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත নিමග්න කරනවා. එතකොට විපස්සනා සමාධිය කියන්නේ ඒක ඊට වඩා වෙනස්. ඒක වේගෙන් චලනය වන වස්තුවක් වීඩියෝ කැමරාවකින් නොකඩවා අකණ්ඩව පටිගත කරනවා වගේ. මෙතනදී අපි ගන්නේ සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙන යථාර්ථයක්. ඒ චංචල අරමුණ එක්ක ඒක මගහැරින්නේ නැතුව අකණ්ඩව පැවතීම තමයි විපස්සනා සමාධිය. ඉතින් මේ ගමනේ අවසාන නැවතුම් පොළට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ උපේක්ඛා සම්බෝචංග උපේක්ෂාව. ඔව්. මුලදී සතිය, ධම්මවිචය, වීරිය කියන බොජ්ජංග වෙරළට කඩාවදින චංචල ක්‍රියාකාරී රළ වගේ. නමුත් භාවනාව ගැඹුරු වෙන්න ගැඹුරු වෙන්න අපි ඈත මුහුද දෙසට යනවා වගේ. ඈත ක්ෂිතිජයේ පේන මුහුද කොයිතරම් නිශ්චලද, ශාන්තද. ඒකේ කිසිම විචිත්‍ර බවක් නැහැ. ඒත් ගැඹුරු සමබරතාවයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි උපේක්ඛාව. හැබැයි උපේක්ෂාව කියන එක නීරස බවක් කිසිම දෙයක් ගාණක් මැතිකමක් කියලා වරදවා වටහ ගන්න ලොකු ඉඩක් තියෙනව නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි ලොකුම අභියෝගය. උපේක්ෂාව කියන්නේ නීරස බවක් හෝ කිසිවක් නොකර සිටීමක් නෙවෙයි. ඒක ගැඹුරු මානසික සමබරතාවයක්. මේ අවස්ථාවේදී භාවනානුයෝගියා සියලු උත්සාහයන් අතහැරෙනවා. මූලාශ්‍රවල මේකට කියන්නේ පයෝග පටිප්පස් සම්මන කියලා. ඒ කියන්නේ? ඒ කියන්නේ මට ඊළඟ ඥාණයට යන්න ඕන කියන උත්සාහයවත් මේක මෙහෙම වෙන්න ඕන කියන උත්සාහයවත් නැහැ. සියලු වෙහෙස අතහැරපු තැන තමයි නිවන අරමුණු වෙන්නේ. එසේනම් අද අපි විමසා බලුවේ සිහිය පිහිටුවා ගැනීමේ පටල් නුවණින් විමසා වීරිය වඩා ප්‍රීතියෙන් පෝෂණය වී සමාධියෙන් සිත එකඟ කරගෙන අවසානයේ උපේක්ෂාවෙන් සියල්ල සමබර කරගන්නා වූ මේ අසිරිමත් මානසික ගමන ගැන අවසාන වශයෙන් හිතන්න ඉතුරු වෙන ගැඹුරුම ප්‍රශ්නේ තමයි මේ මූලාශ්‍රව වලින් පෙන්වන අදහස. එනම් අපේ ඉලක්ක පසුපස උමතුෙන් මෙන් හබා යන ජීවිතවලදී අවසාන ජයග්‍රහණය ලැබෙන්නේ තවත් උත්සාහයකින් නොව සියලු උත්සාහයන් අතහැර දැමීමෙන් කියන අදහසයි. අල්ලා ගැනීමෙන් නොව අතහැරීමෙන් ජය ගැනීම යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද? මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියක් ඇසුරින් සම්බෝධ්‍යංග ධර්ම ගැන ලියවුණු ලේඛනයක් තමයි අද අපි විමර්ශනය කරන්නේ. ඔව් විශේෂයෙන්ම සතිය, ධම්මවිචය, වීරිය වගේ කරුණු. නූතන ගිහි ජීවිතයට කොහොමද ගලපගන්නේ කියන කාරණේ ගැන හ්ම් ඉතින් පළවෙනි කාරණේ විදිහට මට පේන්නේ නූතන ගිහි ජීවිතයේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක සතිය ගැන මේ ඉදිරිපත් කරලා තියෙන ගැඹුරු දාර්ශනික පැහැදිලි කිරීම ඒවා ප්‍රායෝගිකව අල්ලගන්න එක ටිකක් අභියෝගයක් වෙන්න පුරුවා. ඔව් ඒක ඇත්ත. මේ ලේඛනයේ සතිය පැහැදිලි කරන්න අර වතුරේ පාවෙන ලබු කබලක් වගේ අසම්භාව්‍ය උපනාටික නේද? කලක් ගිලී යාමක් වගේ දේවල්. ඒ වගේම කාරාපක ප්‍රමාදය කාරාපක අප්‍රමාදය වගේ ගැඹුරු සංකල්පත් විග්‍රහ කරනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ගැඹුරු සංකල්පයක් ෆෝන් එක පැත්තකින් තියෙනවා වගේ සරල දෙයකට ලඝු කළාම ඒකේ තියෙන දාර්ශනික බර අඩු වෙනවා කියලා කෙනෙක්ටි තර්ක කරන්න පුළුවන් නේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. දුර්වලතාවය තියෙන්නේත් ඔතනමයි. මේ විග්‍රහයන් ටිකක් විතර ශාස්ත්‍රීය මට්ටමක තියෙන්නේ. හ්ම්. ඉතින් එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නත් එක්ක පොරබදින සාමාන්‍ය ගිහියෙක්ට මේක අහද්දී සමහර විට හිතෙන්න පුළුවන් ආ මේක මට අදාළ නෑ මේක ව්‍යුක්ත සංකල්පයක් කියලා. විශේෂයෙන්ම මේ ඩිජිටල් ලෝකේ හැමතිස්සෙම අවධානය බින්දෙනකොට අන්න ඒකයි. මේවා ක්ෂණිකව ප්‍රායෝගිකව කරන්න අමාරුයි වගේ දැනෙනවා. ඉතින් යෝජනාව තමයි ගැඹුරු නැති කරන එක නෙවෙයි ඒ ගැඹුරට යන දොරටුව වෙනස් කරන එක. ආ, ඒ කියන්නේ න්‍යායෙන් පටන් ගන්නෙ නැතුව. ඔව්. න්‍යායෙන් පටන් ගන්නවා වෙනුවට ගිහියෙක් මුහුණ දෙන සැබෑ ප්‍රශ්නකින් ඒ කියන්නේ විසිරුණු මනසකින් පටන් ගන්නවා ඊට පස්සේ මේ සංකල්ප ටික ඒකට විසඳුම් විදියට හඳුන්වලා දෙනවා ඒ කියන්නේ ප්‍රශ්නේ පෙන්නලා ඊට පස්සේ න්‍යාය විසඳුමක් විදියට දෙන එක හරියටම උදාහරණයක් ගමුකෝ අර ගලක් ගිලෙනවා කියන උපමාව පැහැදිලි කරන්න කලින් හිතන්නකෝ ඔෆිස් එකේ වැදගත් මීටින් එකක් මැද ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එනවා. ඔව් අවධානය කැඩෙනවා. අන්න. ඒ වෙලාවට හිත හරියට අර ලමු කබල වගේ මතු පිට පාවෙනවා. එමනේ. හරි. හැබැයි ඒ මොහොතේම නෑ මම ඉන්නේ මේ රැස්වීමේ කියලා සවිඥානිකවම අයමත් අවධානය යොමු කරනෝනේ. ඔව් ඔව්. අන්න ඒ හැකියාව තමයි ගලක් ගිලෙනවා වගේ සිත කිඳා බැසීම කියලා පෙන්වන්න පුළුවන්. එතකොට අර උපමාවට පණ එනවා. ඒකනම් හරිම පැහැදිලි. එතකොට අර කාරක අප්‍රමාදය සහ කාරාපක අප්‍රමාදය කියන සංකල්ප දෙක. ඒ දෙකක් තොර විදියටම පුළුවන්. කොහොමද ඒක කරන්නේ? කාරක අප්‍රමාදය කියන්නේ හිතන්නකෝ පවුලේ අයත් එක්ක රැයට කෑම කනවා. එතකොට මම මේ වෙලාවේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ කියලා ගන්න සවිඥානික තීරණය. ඒක තමයි ක්‍රියාව. හ්ම් සිහියෙන් කරන ක්‍රියාව. ඔව්. හැබැයි කාරාපක අප්‍රමාදය කියන්නේ ඊට වඩා ගැඹුරුයි. මේ පවුලේ සමන්තා කොච්චර වටිනවද මේ මොහොත ආයි එන්නේ නැහැ කියලා නුවණ. ඒ ප්‍රඥාව නිසාම අර තීරණය ගන්න එක ආ එතකොට ඒක නිකම්ම නීතියක් නෙවෙයි වටිනාකමක් තේරුම් අරගෙන කරන දෙයක් බවට පත් වෙනවා. හරියටම. එතකොට අර දාර්ශනික බරත් අඩු වෙන්නේ නැහැ. ඒක ඊටාම පැහැදිලි. ඉතින් අපි එදිනෙදා ජීවිතයේ සිදුවීම් හරහා සතිය පුහුණු කරන විදිහ ගැන කතා කළා. හැබැයි සිහිය ක්‍රියාවට නොවන සති සම්පජන්්‍ය ගැන කතා කරනකොටත් මට හිතෙනවා ඒ හා සමාන ගැටලුවක් මතුවෙනවා කියලා. ඔව්. භාවනානුයෝගියෙකුගේ ලෝකයයි ගිහි ජීවිතයයි අතර පැහැදිලි බෙදීමක් මේ විග්‍රහය ඇතුලේ මතුවෙනවා. ඒකෙන් වෙන්නේ ගිහි කෙනාට මේක Tamanට අදාළ නෑ වගේ හැඟීමක් එන එක. ඔව් හරියටම. පාත්‍ර දරණ එක, සිවුරු අඳින එක වගේ උදාහරණ දකිද්දි කෙනෙක්ට ලේසියෙන්ම හිතෙන්න පුරුවන් ආ මේකනම් හාමුදුරන්ට විතරයි කියලා. අන්න ඒක තමයි. ඒකෙන් වෙන්නේ එයාලව මේ පුහුණුවෙන් නොදැනුවත්වම ඈත් වෙන එක නේද? ඔව් ඒක තමයි දුර්වලතාවය. ඒ උදාහරණ නිසා සැබෑ ධර්ම පිළිවෙතක් කරන්න නම් ආරාමයකටම යන්න ඕන කියන වැරදි ආකල්පයක් එන්න පුළුවන්. එතකොට යෝජනාව මොකක්ද? යෝජනාව තමයි ඒ මූලධර්ම ගිහි ජීවිතයට ගලපන එක. පැවිදි උදාහරණ වෙනුවට නැත්තම් මේවට අමතරව ගිහි ජීවිතේම ගත්ත ප්‍රායෝගික උදාහරණ දෙන එක. මොකද සිහිය කියන්නේ ක්‍රියාවට නෙවෙයි ඒකට යොමු කරන මානසික ගුණයටනේ. ආ ඒ කියන්නේ මූලධර්මයේ එකයි හැබැයි ඒක ප්‍රකාශ වෙන સંદર્ભය වෙනස්. හරියටම. ඒක තමයි හරියට වතුරේක වුණාට වීදුරුවක බෝතලයක තියනවා වගේ. ඔව්. ඉතින් සිවුරක් දරන විට සිහියෙන් ඉන්න එක අපිට පරිවර්තනය කරන්න පුළුවන්. කාර්යාලයට යන්න කමිසේ බොත්තම් දානකොට ඒ එක්කේ ක්‍රියාව ගැන ඇඟිලිවල ස්පර්ශය ගැන සිහියෙන් ඉන්න එක කියලා. එතකොට පාත්‍රයේ දැරියම ඒකත් එහෙමයි. ඒ සිහිය උදේට තේ කෝප්පය අතට ගන්නකොට ඒකේ උණුසුම කෝප්පේ බර අතේ දැනෙන ස්පර්ශය ගැන සීයෙන් ඉන්න එක කියලා පෙන්වන්න පුළුවන්. එතකොට සම්පජන්‍යය කියන්නේ gederadi ඔෆිස් එකේදී ඕන තැනක ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක් වෙනවා. ඒ වගේම අර භාවනා පිස්සෙකු විදියක සමාජයෙන් කොන්වේයි කියන අදහසක් ගැනත් සඳහන් වෙරවා. ඒක නම් ඇත්තම ගොඩක් අයව බය කරන්න පුළුවන් කාරණයක්. ඔව්. ඒ සංකල්පය සම්පූර්ණයෙන්ම නැවත අර්ථ දක්වන්න ඕන. සිහියෙන් වැඩ කරන ගීයෙක් කියන්නේ කොන්නුණු කෙනෙක් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. අලිමාරියෙන්ම එයා තමයි තමන්ගේ පෞල් ජීවිතය, වෘත්තීය ජීවිතය වඩාත් සාර්ථක කරගන්නේ. අනිත් අයට හොඳින් ඇහුම්කන් දෙන, තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්න, අඩු වැරදීම් කරන කෙනා බවට පත් වෙන්නේ එයා. ඒ කියන්නේ භාවනා පිස්සෙක් නෙවෙයි වඩා දක්ෂ සමබර පුත්තිලෙක් වෙනවා කියන එක. ශරියටම ඒක උදාහරණ සහිතව පෙන්වුවම ඒක බය ඕන දෙයක් නෙවෙයි ළඟා කරගන්න ඕන ඉලක්කයක් වෙනවා. ඒක ඇත්ත. ඒ විදිහට ඉදිරිපත් කරාම ඒක ගිහියෙක්ව දිරිමත් කරනවා. හරි. අපි දැන් සිහියෙන් ඉන්න එකයි සිහියෙන් ක්‍රියා කරන එකයි ගැන කතා කළා. ඊළඟට එන ධම්මවිචේ කියන සම්බෝධ්‍යංගය ගැන ලේඛනයේ තියෙන විග්‍රහය හ්ම් ඊට වඩා ගැඹුරුයි වගේ. ඔව් ධම්මවිචය කියන්නේ Tamanගේ ආගමික විශ්වාසයන් පසකලා කරන්න ඕන ඉහළ බුද්ධිමය ව්‍යායාමයක් විදියට හඳුන්වලා දීම ගිහියෙක්ට ඒක Tamanට කරන්න බැරි බය හිතෙන දෙයක් වගේ හැඟෙන්න ඉඩ තියෙනවා. ඔව්. ආගමික රාමුවෙන් මිදෙන්න කිව්වහම තමන්ගේ ආගමික පසුබිම සැනසීමක් විදිහට දකින කෙනෙක්ට ව්‍යාකූල වෙන්න පුළුවන්. ඔව්. ඒක හරියට තමන්ගේ ආරක්ෂිත කලාපෙන් එළියට පනින්න කියනවා වගේ දැනෙන්න පුළුවන්. හරිම ව්‍යුක්ත විශ්ලේෂණයක් වගේ පේනවා. ඒක තමයි දුර්වලතාවය. ඒ නිසා යෝජනාව තමයි ධම්මවිචේ කියන එක ඉවත දැමීමක් විදිහට නෙවෙයි නුවණින් විමසීමක් එහෙම නැත්නම් ප්‍රායෝගික ස්වයං විමර්ශනයක් විදිහට සරලව හඳුන්වලා දෙන එක. ආ ඒ කියන්නේ තමන්ගේ ආගමික රාමුව කුණු කූඩට දාන එකක් නෙවෙයි. නෑ කොහෙත්ම නෑ. ඒ රාමුව ඇතුළෙම ඉඳගෙන ඇත්තටම මගේ හිතේ මේ වෙලාවේ වෙන්නේ මොකද්ද? මේ තරහා ආවේයයි, මේ සතුට ආවේයයි කියලා නුවණින් බලන එක. ඒ කියන්නේ ඒක තමන්ගේ විශ්වාස පද්ධතියට එරෙහිවීමක් නෙවෙයි, ඒකම පාවිච්චි කරලා තමන් ගැන ගැඹුරින් තේරුම් ගැනීමක්. හරියටම. මේ සංකල්පය තවත් සරල කරන්න පුරුවන් ප්‍රායෝගික උදාහරණ තියෙනවද? අනිවාර්යයෙන්ම. අපිට නූතන කළමනාකරණයේ එන අභ්‍යන්තර තත්ත්ව පාලනය නැත්නම් internal quality control කියන උපමාව ගන්න පුළුවන්. ආ ඒ කියන්නේ කම්පැනියක් තමන්ගේ products check කරනවා වගේද? ඔව්. ඒ වගේ අපිත් අපේ මනස පරීක්ෂා කරනවා. උදාහරණයක් විදිහට හැමදාම රැට නිදාගන්න කලින් පොබි දිනපොතක ලියනවා අද දවසේ මගේ හිතේ වැඩිපුරම තිබුණේ මොන වගේ සිතුවිලිද? මම කේන්ති ගත්තේ ඇයි කියලා. අන්න ඒකත් ධම්මවිචයේ සරල ආරම්භයක්. පුණ්‍ය පාප ස්වභාවයන් සියුම්ම තේරුම් ගැනීම ගැනත් එහි සඳහන් වෙනවා. ඒක ටිකක් දාර්ශනිකයි වගේ දැනෙන්න පුළුවන් නේද? ඔව් ඒකත් ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරන්න ඕන. ඒ කියන්නේ මම අද කෙනෙක්ට උදව් කළා. ඒකෙන් පස්සේ මගේ හිතට සැහැල්ලුවක් සතුටක් දැනුණාද? හරි. එහෙම නැත්තම් මම අද කේන්තියෙන් කතා කළා. ඒකෙන් පස්සේ මගේ හිතට බරක් පසුතැවීමක් දැනුණාද කියලා නුවණින් දකින එක. එතකොට පව කියන්නේ පොතක තියෙන නීතියක් නෙවෙයි Tamange හිතටම බරක් ගේන දෙයක් බව තේරෙනවා. ඔව්. පින කියන්නේ හිතට සැහැල්ලුවක් ගේන දෙයක් බව ප්‍රායෝගිකවම තේරෙනවා. ඒක දාර්ශනික විග්‍රහයකට වඩා කොච්චර බලවත් අත්දැකීමක්ද? ඒක ඇත්ත. එතකොට සතිය, සම්පජන්‍ය, ධම්මවිචය මේ ඔක්කොම කරගෙන යන ලොකු ශක්තියක්, උත්සාහයක් ඕන වෙනවා. ඒ තමයි වීරිය. මට හිතෙනවා ලේඛනයේ වීර ගැන කතා කරද්දිත් ඒක නූතන ගිහියෙකුට අල්ලගන්න ටිකක් අමාරු තැනකින් පටන් අරන් තියෙන්නේ කියලා. ඔව්. වීරිය ගැන ඉදිරිපත් කිරීමේදී විශාලව පටන් ගන්න නැත්නම් පටන් ගන්න එපා වගේ අදහසක් නොදැනුවත්වම එනවා. කාර්යබහුල ජීවිතයකට මේක ඒකාබද්ධ කරගන්න හදන කෙනෙක්ට ඒක ප්‍රායෝගික නෑ. ඒක ඇත්ත. රැකියාවක් පවුලක් එක්ක ඉන්න කෙනෙක්ට මුළු රැයක් පහන් වනතුරු භාවනා කරන්න කිව්වොත් ඒක කරන්න බෑනේ. එතකොට යාට හිතෙන්න පුරුවා මට මේක කවදාවත් කරන්න බෑ කියලා. අන්න. එතනදී යා උත්සාහ කරන එකම අතෑරලා දානෝනේ. ඕ. ඒක තමයි දුර්වලතාවය. මහ පරිමාණ අතිශය වෙහෙසකරු උදාහරණ දෙනකොට ගිහි ජීවිතේ කරන්න පුළුවන් කුඩා නමුත් ස්ථාවර උත්සාහයෙන් නොවැදගත් කියලා හැඟෙන්න පුළුවන්. එකෙන් Taman ගැනම කලකිරීමක් ඇති වෙනවා. ඔව්. ඒ නිසා මගේ යෝජනාව තමයි වීරිය කියන්නේ දරදඬු වෙහෙසකර දෙයක් විදියට නෙවෙයි බුද්ධිමත් තිරසාර බලශක්ති කළමනාකරණයක් ඒ කියන්නේ sustainable energy management එකක් විදියට හඳුන්වලා දෙල එක. මෙතනදි වදගත් වෙන්නේ තීව්‍රතාවයට වඩා ස්ථාවරත්වය. ඒ කියන්නේ consistency එක. ඒක හොඳ අදහසක්. හරියට ව්‍යායාම් කරනවා වගේ. එක දවසක් පැය 5ක් ජිම් එකේ ඉඳලා මාසයක් නොඉඳ ඉන්නවට වඩා හැමදාම විනාඩි 20ක් කරන එක හොඳයි වගේ. හරියටම ඒ උපමාව තමයි. ඒ අනුව වීරිය කියන්නේ මුළු රැයක් භවනා කරන එක නෙවෙයි. දවසම වැඩ කරලා මහන්සියෙන් ඉන්න වෙලාවකත් නෑ. මම අද දවසේ විනාඩි 10වත් භවනා කරනවා කියලා ඒක කරන එක. ආ හරි. පාරේ ට්‍රැෆික් එකේදී කේන්තියෙන් හෝන් ගහනවා වෙනුවට සංසුන්ව ඉන්න ගන්න කොඩි උත්සාහය තමයි වීරිය. දරුවෙක් කියන දෙයක් දිහා ෆෝන් එක බලන ගමන් නෙවෙයි සම්පූර්ණ අවධානයෙන් අහගෙන ඉන්න ගන්න උත්සාහය. අන්න ඒක තමයි නූතන ගිහියාගේ වීරිය. එතකොට ඒකේ ජය ගන්න පුළුවන් කුඩා නමුත් බලවත් දෙයක් බවට පත්වෙරවා. හරියටම. එසේනම් අද දින මේ විමර්ශණයෙන් මතු වුණු ප්‍රධාන කරුණු ටික අපි සාරාංශගත කළොත් ඔව් පළමුව සතිය වගේ ගැඹුරු සංකල්ප වියුක්ත න්‍යායන් විදිහට නෙවෙයි ගිහි ජීවිතයේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් විදියට එයාලගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරලා සරලව ඉදිරිපත් කිරීමේ වැදගත්කම. හ්ම්. දෙවනුව පැවිදි සහ ගිහි ජීවිතය අතර පරතරයක් ඇති කරනවා වෙනුවට ධර්ම මූලධර්ම ගිහියෙකුගේ දෛනික ක්‍රියාවන්ට ආදාළ වන ආකාරය ඔවුන්ගේම ලෝකයෙන් ගත උදාහරණ හරහා පෙන්වා දීම. ඒ වගේම ධම්මවිචය වගේ උසස් සංකල්ප බය හිටන බුද්ධිමය අභ්‍යාස විදියක නෙවෙයි ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් ප්‍රායෝගික ස්වයං විමර්ශනයක් විදිහට හඳුන්වලා දීම. අවසාන වශයෙන් වීරිය යනු අතිමහත් උත්සාහයක් ලෙස නොව දෛනික ජීවිතයේ කුඩා ස්ථාවර උත්සාහයන්ගේ එකතුවක් ලෙස ඒ කියන්නේ බුද්ධිමත් බලශක්ති කළමනාකරණයක් ලෙස හඳුන්වා දීමේ වැදගත්කම. ඔව්. ඒකස්මෝ කිර තමයි කතාන වශයෙන්ම සාකච්ඡා වුනේ. මේ හැම දෙයකම අරමුණු කරන්නේ මේ උතුම් ධර්මය ඕනෑම කෙනෙකුට ඕනෑම ජීවන තත්ත්වයක ඉඳන් ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක් බවට පත් කරන්න මඟ පෙන්වීමක් දෙන එක. මෙම යෝජනා ඇතුළත් කර ඔබගේ කාර්යය තවදුරටත් දියුණු කළ පසු නැවත විමර්ශනයක් සඳහා ඉදිරිපත් කරන මෙන් අපි ඔබට ආරාධනා කරනවා. අද අපි බලන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියක කොටසක්. විශේෂයෙන්ම බෝධ්ජංග ධර්ම නූතන ගිහි ජීවිතයට කොහොමද ප්‍රායෝගිකව ගලපගන්නේ කියන එක. ධර්ම කරුණවල ගැඹුර ඊටා හොඳින් පැහැදිලි කරලා තිබුණත් මම හිතන්නේ නූතන ගිහි ජීවිතය එදිනදා අභියෝග එක්ක මේවා ඍජුවම සම්බන්ධ කරන විදිය තවදුරටත් මතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දේශනාවේ හරේ ඊටාම ප්‍රබලයි ඒත් ඒක සාමාන්‍ය ගිහි ශ්‍රාවකයෙක්ට Tamanගේ කුසියට එහෙම නැත්නම් කාර්යාලයට ගේන්න පොඩි පාලමක් හදන්න ඕන කියන එකද? හරියටම. මොකද දේශනාවේ කියනවා ගිහිගේ අත්හැරීමට වඩා අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම අපහසුයි කියලා. ඔව් ඒක ඇත්තටම හිතට වදින කතාවක්. ඒක ඇත්ත. නමුත් 2025 දී ගිහියෙක්ට තියෙන ලොකුම අභියෝගේ ගිහිගේ අතහැරීම එක නෙවෙයි. ඒ gedara ඒ රැකියාව එක්ක ජීවත් වෙද්දී මනස කලමනාකරණය කරගන්නේ එක. ඉතින් අපි කරන්න ඕන මේ ගැඹුරු සංකල්ප ඒ යථාර්ථයට ගලපලා නැවත අර්ථකථනය කරන එක. මට තේරෙනවා එහෙනම් අපි ධම්මවිචය ඒ කියන්නේ විමර්ශනය කියන තැනින් පටන් දේශනාවේ මේක සමාගමක අභ්‍යන්තර තත්ත්වපාලනයකට සමාන කරලා තිනවා. ඔව් ඒක හොඳ ආරම්භයක්. කොහොමද අපි ඒක තවත් ප්‍රායෝගික කරන්නේ? හිතන්නකෝ රැකියාවේදී දැඩි මානසික පීඩනයක් දැනෙන වෙලාවක්. සමහර විට ප්‍රොජෙක්ට් ඩෙඩ්ලයින් එකක් කිට්ටු වෙලා. හ්ම්. ඔව් එහෙම නැත්නම් ලොක්කාගෙන් බෙනුම අහලා. ඔව් අපේ සාමාන්‍ය ප්‍රතිචාරය තමයි එකපාරටම කේන්ති ගන්න එක කලබල වෙන එක. නැත්නම් අනිත් අයට දොස් කියන එක. හරියටම. ධම්මවිචය කියන්නේ එතනට එන පෝස් බටන් එක වගේ දෙයක්. ක්ෂණිකව ප්‍රතිචාර දක්වනව වෙනුවිට තමන්ගෙන්ම මෙහෙම අහනවා. මොකක්ද අහන්නේ? මේ පීඩණයට හේතුව ඇත්තටම බාහිරින් එන වැඩ ප්‍රමාණයද නැත්නම් මේ ප්‍රතිඵලය ගැන මගේ හිතේ තියෙන දැඩි බැඳීමද මගේ මීළඟ ප්‍රතිචාරය කුසල් සහගතද අකුසල් සහගතද කියලා. ඒක හරියට තමන්ගේ හිත ඇතුළෙම උපදේශක මණ්ඩලයක් පත් කරගත්තා වගේ වැඩක් නේද? අන්න ඒක තමයි. පුණ්‍ය පාප විමර්ශනය කියට ගැඹුරු කාරණය එදිනෙදා කාර්යාලීය තත්වයකට ගලපනෝ මම හිතන්නේ ඒක පෞල් ජීවිතේදීත් ඒ වගේමයි. ඔව් අනිවාර්යෙන්ම. සහකරුවෙක් ඇතිවෙන මතභේදයකදී වැරද්ද එයාදේ කියලා හිතනව වෙනුවට මේ හැඟීමට හේතුව මගේ අපේක්ෂාවක්ද කියලා විමසන එකත් ධම්මවිචයම තමයි. හරියටම. ඒ වගේම තමයි විරිය. එමත් නැත්නම් වීරිය කියන කාරණය. දේශනාවේ කුසීතකම සහ අධික වීරිය කියන අන්ත දෙක දැන බොහොම පැහැදිලිව කතා කරනවා. ඔව්, ඒක නූතන හසල් කල්චයකට කෙලින්ම සම්බන්ධයි නේද? අනිවාර්යයෙන්ම. නොනවත්වා වැඩ කිරීමේ සංස්කෘතිය සහ ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය වෙන බර්න්අවුට් ඒ කියන්නේ සම්පූර්ණ විඩාපත්වීම. ඔව් අද කාලේ ගොඩක් අය හිතන්නේ වීරිය කියන්නේ දවසට පැය 16ක් වැඩ කරන එක කියලා. ඒකෙන් වෙන්නේ ශරීරයත් මනසත් දෙකම විනාශ වෙන එක විතරයි. එතකොට බුදුදහමේ කියන සමබර වීරිය අර මජ්ක්‍ධිමා පටිපදාව මේකට ගලප ගන්න ඕන. කොහොමද ඒක කරන්නේ? ගිහියෙකුගේ වීරිය කියන්නේ කාර්යබහුල දවසක් මැද හැමදේම අතෑරලා දාන්න හිතෙන වෙලාවක විනාඩි 10ක් හරි ඇස් දෙක පියාගෙන තමන්ගේ හුස්ම ගැන සිහිය පිහිකවන්න දරන උත්සාහය. ඒක තමයි දේශනාවේ කියන ආරද්ධ විරිය කියන්නේ. ඔව්. පටන්ගත්ත වීරිය. එතනදී මම අද හොඳටම භාවනා කරන්න ඕන කියලා අධිකව වෙහිසිලා මානසික පීඩනයක් ඇති කරගන්නේ නැතුව ඉන්න එක තමයි උද්දච්චයෙන් වැළකීම. හ්ම්. ඒක ඇත්ත. ඒ වගේම හිතට හරිම වෙහෙසක් දැනෙන දවසක ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා එකේ අතරමං වෙනවා වෙනුවට අර විනාඩි 10 පුරුද්ද කොහොම හරි පවත්වාගෙන යන්න එක තමයි පග්ගහිත වීරිය. පසු නොබසින වීරිය. ඒක හොඳ නුක්තාවක්. ඒ කියන්නේ සමහර වෙලාවට විවේක ගැනීමත් වීරියක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම හැම වෙලේම ප්‍රොඩක්ටිව් වෙන්නම ඕන කියන පීඩනය තියෙන සමාජයක. ඔව් ඒකත් ධම්මවිචයට සම්බන්ධයි. මට දැන් අවශ්‍ය වෙහෙස් වීමද නැත්නම් විවේකයද කියලා තමන්ගෙන්ම විමසලා අවශ්‍ය දේ ලබා දීමත් වීරියෙම කොටසක්. හොඳයි. එතකොට ඊළඟ කාරණය භාවනාවෙන් ලබන සතුට අලුත්ම iPhone එකකින් ලැබෙන සතුට එක්ක තරඟ කරන්නේ කොහොමද? ඒක තමයි අපේ දෙවැනි කාරණය. භාවනාවෙන් ලබන ප්‍රීතිය, ඒ කියන්නේ පීති සහ සමාධිය විස්තර කරද්දී ලෞකික සැපයෙන් ඒක වෙනස් වෙන විදිහ. හ්ම්. ඒ වගේම ඒකෙන් ගිහි ජීවිතේ මානසික පීඩණයට ලැබෙන ප්‍රායෝගික විසඳුම තව තවත් තියුණු කරන්න පුළුවන්. ඕ. දේශනාවේ निराமிස ප්‍රීතිය සහ ලෞකික සැප අතර වෙනස හොඳට පැහැදිලි කරනවා. ඒත් ඒත් ඒක සාමාන්‍ය කෙනෙක්ට ඇයි වටින්නේ කියලා ඒත්තු ගන්වන්න ප්‍රමාණවත්ද කියන එකයි ප්‍රශ්නේ. හරියටම අපි ජීවත් වෙන්නේ නිරන්තරයෙන්ම අපේ ආශාවන් අවුස්සන ලෝකයක. ඉතින් මේ සියුම් අභ්‍යන්තර සුවය බොත්තම කොබල ගන්න පුල්ලන් බාහිර සැප සම්පත් වලට වඩා වටින්නේයි කියන එක අපි තදින්ම ඒත්තු ගැන්විය යුතුයි. ඒ කියන්නේ දේශනාව කුමක්ද කියන එක පැහැදිලි කළත් ඇයි කියන එක තව ශක්තිමත් කරන්න ඕන. ඔව්. අපේ निराமிස ප්‍රීතිය හුදෙක් විකල්පයක් විදිහට නෙවෙයි නූතන කාංසාවට සහ මානසික අස්ථාවරත්වයට ඍජු ඖෂධයක් විදිහට ඉදිරිපත් කරන්න ඕන. ඒෂණාවෙම තියෙනව නේද? මට වෙඩි අනිත් කෙනාට සැප ලැබෙනවා නම් ඉන්න බෑ කියලා. ඔව්. ලෞකික සැපය ගැටුම් ඇති කරන විදිහ. ඒක කෙලින්ම අද සමාජ මාධ්‍යයේදී ඇතිවෙන ඊර්ෂ්‍යාවට සම්බන්ධ කරන්න පුළුවන්. Instagram එකේ දාන ෆොටෝ එකකට ලයික් 100ක් ලැබුණම එන සතුට ගැන හිතන්න. ඒ සතුට ක්ෂණිකයි. ක්ෂණිකයි. ඒ වගේම සම්පූර්ණයෙන්ම අනුන් මත රඳා පවතිනවා. ඊළඟ ෆොටෝ එකට ලයික් අඩුනොත් ඒ සතුට දුකක් වෙනවා. ඒක හරියට ලුණු වතුර බොනවා වගේ. හ්ම්. පිපාසය සංසිඳෙන්නේ නැහැ තවත් වැඩි වෙනවා. ඒක තමයි. මට මතකයි පහුගිය දවසක මම දැක්කා යාළුවෙක් යුරෝපයේ සංචාරය කරන ඡායාරූප වගේක් දාලා තිනවා. ඒ වෙලාවේ මගේ වැඩත් එක්ක හිර වෙලා හිටපු මට නිකම්ම හිතේ පොඩි ඉරිසියාවක් වගේ හැඟීමක් ආවා. අන්න ඒක තමයි කාරණය. ඒක තත්වර ගානයි ඒත් හිත සංසුන්කම නැති වෙනවා. ඔව්. ස්වාධීනයි, ස්ථාවරයි. ඒක පිරිසුදු ජලය පානය කරනවා වගේ. ඉතින් තේරීම අපේ. ඒ උපමාව ඊටාම බලවත්. සමාධිය ගැනත් ඒ විදියටම හිතන්න පුළුවන් නේද? දේශනාවේ සමාධිය සංසුන් විලකට උපමා කරලා තියෙනවා. ඔව්. ඒක ලස්සනයි. නමුත් අපි ඒක අද දවසේ යථාර්ථයට ගේමු. අද දවසේ විසිරුණු හිතකට හොඳම උපමාව තමයි ටැබ් 50ක් විතර එකපාර විවෘත කරපු වෙබ් බ්‍රවුසරයක්. හැම ටැබ් එකකින්ම නොටිෆිකේෂන් එකක් එනවා, සද්දයක් ඇහෙනවා. ඔව් පරිගණකේ හෙමින් යනවා, ක්‍රැෂ් වෙනවා. ඒ වගේ හිත අකාර්යක්ෂමයි පීඩාකාරී. සමාධිය කියන්නේ එතකොට අනවශ්‍ය ටැබ් 49ම වහලා දාලා එක ටැබ් එකක්. ඒ කියන්නේ වර්තමාන මොහොත කෙරෙහි විතරක් අවධානය යොමු කරන එක. මට ওই ටැබ් 50 අත්දැකීම හොඳටම පුරුදුයි. එකම වෙලාවි ඊමේල්, ස්ලැක් පණිවිඩ සහ WhatsApp group තුනකට උත්තර දෙන්න ගින් අන්තිමට වැදගත්ම දේ මගහැරෙනවා. ඒක තමයි. එතකොට සමාධිය කියන්නේ භාවනා කාමරයට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක රැස්වීමකදී සම්පූර්ණ අවධානයෙන් ඉන්න දරුවෙකුට පාඩමක් කියා දෙනකොට ඒ දරුවත් එක්කම ඉන්න උදව් වෙන අත්‍යවශ්‍ය ජීවන කුසලතාවයක්. හරියටම ඉතින් හිත එකඟ කරගත්තා, සංසුන් කරගත්තා. ඒත් ජීවිතේ කුණාටු වෙනකොට මොකද කරන්නේ? හ්ම්. රැකියාව නැති වුණොත් සම්බන්ධයක් බිඳ වැටුණොත් ඔව් ඒ වගේ චිත්තවේගීය කුණාටුවක් මැද නොසෙලී ඉන්නේ කොහොමද එතනට තමයි උපේක්ඛාව කියන කාරණේ එන්නේ ඔව් අපේ තුන්වෙනි කාරණය උසස් ධර්මතාවයක් වන උපේක්ඛාව හුදෙක් උදාසීනත්වයක් නෙවෙයි නූතන ලෝකයේ චිත්තවේගීය කුණාටු මැද නොසෙලී ඉන්න අවශ්‍ය ප්‍රායෝගික මානසික මෙවලමක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. දේශනාවේක මුහුදේ මතුපිට රළවලට යටින් තියෙන සංසුන් ගැඹුරට උපමා කරලා තියෙනවා. ඒක කාව්‍යාත්මකයි. ඒත් සඳුදා උදේ වැඩට යන්න ලෑස්ති වෙන කෙනෙක්ට ඒක ටිකක් දුරස්ථා ළඟා වෙන්න බැරි තත්වයක් වගේ හැංගෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් රහතන් වහන්සේලාට විතරයි පුරුණාන් කියලා හිතෙන්න පුළුවන්. ඔව්. ඒක තමයි අවදානය. ඒ වගේම උපේක්ෂාව කියන්නේ කිසිම හැඟීමක් දැනෙන්නේ නැති ගල් ගෙඩියක් වගේ වෙන එකක් කියලාත් වරදවා වටහා ගන්න පුළුවන්. එහෙම නෙවෙයිද? නෑ. ඇත්තදම උපේක්ෂාව කියන්නේ හැඟීම් නොදැනීම නෙවෙයි. හැඟීම් එක්ක අපි පවත්වන සම්බන්ධතාව වෙනස් කිරීමක්. ඒක යම් සිදුවීමක් උදාහරණයක් විදිහට විවේචනාත්මක ඊමේල් එකක් ලැබීම? ඔව්. ඒක ලැබීම සහ අපේ ශනික ප්‍රතිචාරය අතර තියෙන ඊතා කුඩා නමුත් බලවත් අවකාශය. ඒ අවකාශය නිර්මාණය කරගන්න එක තමයි අභියෝගය. අර මුහුදේ ගැඹුර කියන උපමාවට වඩා සමීප උපමාවක් තියනවාද? අපි දක්ෂ රළ මත ලිස්සා යන්නේ එකේ කියන්නේ සර්ෆ කෙනෙක්ව හිතමු. ආරම්භකෙක් හැම පුංචි රළ පහරකදීම ඒ කියන්නේ හැම චිත්ත වේගයකදීම පෙරලිලා වතුරේ ගිලෙනවා. කේන්තියවම කෑ ගහනවා. දුක හිතුනම වැළපෙනවා. හරියටම. හැබැයි උපේක්ෂාව පුහුණු කරපු දක්ෂ ක්‍රීඩකයා එන රළපහරේ ශක්තිය හොඳටම දන්නවා. එයාට ඒක දැනෙනවා. නමුත් එයා ඒකින් විනාශ වෙන්නේ නැහැ. එයා සමබරව ඒ මත ගමන් කරනවා. ඔව්. රළපහර ස්වභාවිකවම වියකියානකල් බලාගෙන ඉන්නවා. ඒ උපමාව ලස්සනයි. ඒත් දක්ෂ සර්ෆර් කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් පුහුණු වෙන්න ඕන නේද? එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක්ට රළ පදින්න පුරුදු වෙන්න කියන එක තවත් බරක් වගේ දැනින්න බැරිද? හ්ම් මේක හොඳ ප්‍රශ්නයක්. මේකේ ඊට වඩා සරල ආරම්භක පියවරක් නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. පළවෙනි පියවර රළ පදින්න එක නෙවෙයි. පළවෙනි පියවර රළ එනවා කියලා දැනගන්න එක විතරයි. ඒ කියන්නේ? ඒ කියන්නේ මට දැන් කේන්ති එනවා කියලා හිත ඇතුලෙන් හඳුනා ගන්න එක. මට දැන් දුකයි කියලා ඒ හැඟීම පිළිගන්න එක. ඒ හැඟීමට අනුව ෂණිකව ක්‍රියාත්මක වෙනව වෙනුවට ඒ හැඟීම ශාරීරිය තුල දැනෙන විදිය දිහා මොහොතක් බලාගෙන ඉන්න එක. අන්න එතකොට තමයි අර ඔබ කියපු අවකාශය නිර්මාණය වෙන්නේ. ඒක තමයි පුහුණුවේ ආරම්භය. එතකොට ගිහියෙකුට ලෝභ, ద్వේෂ, මෝහ වලට හසු නොවි ඕනම අත්දැකීමක් සම්පූර්ණයෙන් විඳින්න ඉඩ ලැබෙනවා. සාර්ථකත්වයේදී උඩඟු නොවි අසාර්ථකත්වයේදී නොවේටි ඉන්නේ සමබරතාවය. ඕ ඒ වගේම දේශනාවේ සඳහන් වෙන සත්වයන් කෙරෙහි මධ්‍යස්ථතාව. ඒ කියන්නේ සත්ත්ව මධ්‍යස්ථතා කියන එකත් මේකට සම්බන්ධයි. ඒ කියන්නේ මිනිස්සුන්ට ආදරය නොකර ඉන්න එක නෙවෙයි. එතකොට ඒ කියන්නේ දෙමාපියෙක් කලමනාකරුවෙක් හෝ මිතුරෙක් විදිහට තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත මත පදනම් නොවි පැහැදිලි සහ ප්‍රඥාවන්ත තැනක ඉඳලා තීරණ ගැනීමේ හැකියාව දරුවෙකුගේ වරදකට කෝපයෙන් ප්‍රතිචාර දක්වන එකයි පුතා ඔයා කරපු දේ වැරදි ඒකට හේතුව මේකයි කියලා සංසුන්ව මඟ පෙන්වීමක් දෙන එකයි අතර තියෙන වෙනස වගේ හරියටම පළවෙනි එකේ තියෙන ද්වේෂය දෙවෙනි එකේ තියෙන උපේක්ඛාවෙන් උපන් මෙත්තාව සහ කරුණාව එහෙමනම් අද අපේ මේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙන්නේ මේ උතුම් බෝධජංග ධර්ම කියන්නේ කැලාවේ භාවනා කරන යෝගීන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි කියන එක. ඔව් ඒක කොළඹ තදබදය මැද ඩෙඩ්ලයින් පස්සේ දුවන නූතන ගිහියෙකුට අත්‍යවශ්‍ය මානසික මෙවලම් කට්ටලයක්. ඉතින් අපි ප්‍රධාන කාරණා තුනක් කතා කළා. ඔව් පළමුව ධම්මවිචය සහ විරිය වැනි ධර්ම කාර්යාලීය පීඩනීය සහ හසල් කල්ච වැනි නූතන අභියෝග ජය ප්‍රායෝගිකව යොදා ආකාරය දෙවනුව භාවනාවෙන් ලබන निराமிස සුවය සමාජ මාධ්‍ය ඊර්ෂාව සහ ইনফර්මේෂන් ඕවර්ලෝඩ් නිසා ඇතිවෙන මානසික පීඩනයට ලෞකික සැපයට වඩා ස්ථාවර සහ ප්‍රබල විසඳුමක් වන ආකාරය අපි හඳුනාගත්තා. හ්ම් අවසාන වශයෙන් උපේක්ඛාව කියන්නේ උදාසීනත්වයක් නෙවෙයි දක්ෂ රළමත ලිස්සායන්නේකුගේ සමබරතාවයේ වැනි ක්‍රියාශීලී මානසික කුසලතාවයක් බවත් චිත්ත වේගීය කුණාටු මැද නොසැලී ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීමට එය අත්‍යවශ්‍ය මෙවලමක් බවත් අපි සාකච්ඡා කළා. මේ යෝජනාව ඔස්සේ ඔබේ කරුණු තවදුරටත් වර්ධනය කළ පසු නැවතත් විමර්ශනයක් සඳහා ඉදිරිපත් කරන්න. The debate with ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය ඇසුරෙන් පැන නගින මම හිතන ඊටාම වැදගත් ගැඹුරු ප්‍රශ්නයක් ගැන. ඇත්තරම මේක භාවනා කරන ඕනෑම කෙනෙක්ට මුහුණ දෙන්න වෙන දෙයක්. ප්‍රශ්නය තමයි මේක. මේ සූත්‍රයේ විස්තර වෙන භාවනා මූලධර්ම විශේෂයෙන්ම සතිය, එහෙම නැත්නම් සිහිය සහ විරිය, එහෙම නැත්නම් උත්සාහය වගේ දේවල් හැම වෙලාවෙම හැම කෙනෙක්ටම එක වගේ පාවිච්චි කරන්න ඕන විශ්වීය පිළිවෙතක්ද? එහෙමත් නැත්නම් යෝගාවචරයාගේ චරිත ස්වභාවය ඉන්න මානසික මට්ටම අනුව හරියට බෙහෙතක් වගේ වෙලාවට සහ අවස්ථාවට ගලපලා පාවිච්චි කරන්න ඕන විශේෂිත මෙවලම් ටිකක්ද? මගේ පැත්තෙන් මම තර්ක කරන්නේ මේවා හරියට හුස්ම ගන්නවා වගේ හැම විටම හැමෝටම අදාළයි කියන එකයි. මගේ අදහස නම් ඊට වඩා ටිකක් වෙලස්. මම හිතන්නේ මේවා ඊටාම බලවත් මෙවලම්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම පෙන්වා දෙන උත්සාහ කරන්නේ ඒවායේ උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒව පාවිච්චි කරන්න ඕන වෙලාව, විදිහ සහ පුද්ගලයා ගැන ගැඹුරු අවබෝධයකින් උපාය මාර්ගිකව යොදවන්න ඕනේ කියන එකයි. හරි. එනම් මගේ ස්ථාවරේ මම පැහැදිලි කරන්නම්. මම කියන්නේ මේ ධර්මය විශ්වීයයි සර්වකාලීනයි කියලා. ඒකට හොඳම උදාහරණයක් මූලාශ්‍රයේම තියෙනවෝ. එතන සතිය හැවත් මයින්ඩ්ෆුල්නස් උපමා කරන්නේ ලුණු වලට. හිතන්න රජ කෙනෙක්ගේ කෑම මේසට එන රාජකීය බොජුනකටත්, දුප්පත් මිනිසියෙක්ගේ මැටි පාත්‍රයේ තියෙන බත් ටිකටත් ලුණු නැතුවම බෑ. රසෙන්න නම් ලුණු ටිකක් ඕනමයි. මේ උපමාවෙන් කියවෙන්නේ මොකද්ද? සතිය කියන්නේ අපි කරන භාවනාවට විතරක් නෙවෙයි ඕනෑම මානසික ක්‍රියාවලියකට ඕනෑම අවස්ථාවකට අත්‍යවශ්‍ය මූලිකම දෙයක් කියන එක ඒක නැතුව බෑ. ඒ වගේම සති සම්පජඤ්ඤය ගැන කතා කරනකොට ඒ කැරේ සිහියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කිරීම ගැන මූලාශ්‍රයේ කියනවා ඒක සිවුරක් අඳිනකොට, දානේ වළඳනකොට, ඇවිදිනකොට මේ හැම ඉරියව්වකම පවත්වන්න ඕන දෙයක් කියලා. ඒකෙන් පැහැදිලිවම පේනවා මේක පෑ කාලක් භාවනා පුටුවේ ඉඳලා කරන දෙයක් නෙවෙයි ජීවිතයේ හැම තත්පරයකටම අදාළ අඛණ්ඩ පිළිවෙතක් බව. අන්තිමට සතිය හැරමිටියකට උපමා කරනවා කන්දක් නගින කෙනෙක්ට හැරමිටිය ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් උඩටම යනකල් ඕන. අතරමඟදී විසික් කරන්නේ නැහනේ. ඒ වගේ සතියත් මේ ගමන පුරාවටම අවශ්‍ය වෙනවා. හ්ම්. ඔබ ගෙනාපු උපමාගික ඊටාම බලවත් මම එකට එකඟයි. ඒත් මම ඒ දිහා බලන්නේ වෙනස් කෝණයකින්. මම කියන්නේ මේ මූලධර්ම අවස්ථානුකූලව යොදවන්න ඕන කියන එකටත් මූලාශ්‍රයම ඕනතරම් සාක්ෂි තියෙනවා. අපි උදාහරණයක් ගමු මූලාශ්‍රම පැහැදිලිව කියනවා ද්වේෂ චරිතයක් තියෙන කෙනෙක්, ඒ කියන්නේ ඉක්මනට තරහ යන කෙනෙක් භාවනා කරගෙන යනකොට එයාගේ හිතේ ද්වේෂය මතුවනොත් එයාට මෙත්තා භාවනාව වඩන්න වෙනවා කියලා. ඒ වගේම ලෝභ ආශාවල් වැඩි කෙනෙක්ට ඒ ආශාවන් මතුවෙනකොට අසුබ භාවනාව වඩන්න වෙනවා. දැන් හිතන්න මේක විශ්වීය යෙදීමක්ද? නෑ. මේක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩේ හඳුනගෙන ඒකටම හරියන විශේෂිත බෙහෙතක් නියම කරනවා වගේ වැඩක්. හැමෝටම පැරසිටමෝල් දෙන්නේ නැහනේ. ඒ වගේම ඔබ කතා කරපු විරිය ගැන බලමු. මූලාශ්‍රය කියනවා යෝගාවචරයේක් උපචාර සමාධි මට්ටමට ආවම ඒ කියන්නේ හිත යම්තාක් දුරට එකඟ වෙලා සියුම් සමාධි සුවයක් ලබන මට්ටමට ආවම එයා ඒ සමාධිය ආරක්ෂා කරන්න ඕන හරියට ගැබිනිමවක් තමන්ගේ කුසේ ඉන්න දරුවව ආරක්ෂා කරනවා වගේ කියලා. මේක හරිම සියුම් උපමාවක්. සහ කරන්නේ නෑ. එයා කරන්නේ නැව නතර කරලා නැංගුරම් දාලා කුණාටුව පහව යනකල් ඉවසීමෙන් ඉන්න එක. මේ උපමා දෙකමම කියන්නේ මොකක්ද? විරිය කියන්නේ හැම වෙලාවෙම එකම විදිහට ඉස්සරහට තල්ලු කරන බලවේගයක් නෙවෙයි. සමහර වෙලාවට නෝනක්කාරම විරිය තමයි කිසිම දෙයක් නොකර තියෙන දේ ආරක්ෂා කරගෙන ඉන්න එක. ඒකෙන් පේනවා විරිය කියන්නේ උපාය මාර්ගිකව ප්‍රඥාවෙන් යොදවන්න ඕන දෙයක් කියලා. ඔබ කියන දේ මට තේරෙනවා විශේෂයෙන් විරිය සම්බන්ධයෙන් ඒක යම් තර්කයක් තියෙනවා. ඒත් සතිය සම්බන්ධයෙන් මම ඒකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. සතියේ මූලික ස්වභාවයම පෙන්눔 කරන්නේ ඒක නිරන්තරයෙන් පවතින ඕන දෙයක් බව. මූලාශ්‍රයේ තියෙන තවත් බලවත් උපමාවක් තමයි කිඳා බහින ගල. වතුරට ගලක් දැම්මම ඒක පාවෙන්නේ නැහැ. කෙලින්ම පතුලට கிඳා බහිනවා. ඒ වගේ සතිය කියන එකත් යොමු කරපු අරමුණේ ගිලී පවතින ස්වභාවයක් තියෙන දෙයක්. එතකොට ඒක කොහොමද අපි තෝරාගත් වෙලාවට විතරක් කරන්නේ? ඒ වගේම සති සම්පජ්ජන්නේ ගැන කියවෙන තැනක කියනව ඒක අඛණ්ඩ ධාරාවක් විදියට හරියට තනින් තන ඇඳපු ඉරි ටිකක් එකට යා කරලා එක දිග ඉරක් බවට පත් කරනව වගේ පවත්වා ගන්න ඕන කියලා. මේ හැම දෙයකින්ම පේන්නේ සතිය කියන්නේ අපි අනිත් භාවනා ක්‍රම ගොඩනගන මූලික අත්තිවාරම බවත් ඒ අත්තිවාරම හැම වෙලෙම ශක්තිමත්ව තියෙන්න ඕන බවත් නේද? මම සමාවෙන්න ඕනේත් මම ඒ තර්කයේ ඒ විදිහටම පිළිගන්නේ නැහැ. ඔබ කියන කිඳා බහින ගල කියන උපමාව මම තේරුම් ගන්නේ වෙනස් විදිහට. ඒක සමහර වෙලාවෙ ඊටාම දියුණු බලවත් සතියක ස්වභාවය වෙන්න ඇති. ඒ කියන්නේ සතියේ ඉහළම తত্ত্বය. නමුත් මූලාශ්‍රයම පැහැදිලිව කියනවා ආරම්භක යෝගාවචරයෙකුට තමන්ගේ හිතේ සතිය තියෙනවද නැද්ද කියලා දැනගන්න එකත් අමාරු කාර්යයක් කියලා. එහෙමනම් ඒ වගේ කෙනෙක්ට කොහොමද සතිය හැම වෙලෙම එකම විදිහට පවතින විශ්වීය දෙයක් වෙන්නේ? යම් දෙයක් හැම වෙලෙම පාවිච්චි කරන නම් ඒක මුලින්ම Tamanට අඳුනගන්න පුළුවන් වෙන්න එපායි. ඒක හරියට හුළඟේ පාවෙන පිහාටුවක් වගේ. අල්ලගන්න හරි අමාරුයි. කිඳා බහින ගලක් වගේ නෙදෙයි. දෙවනි කාරණය තමයි සතියේ ගුණාත්මක භාවය වර්ධනය වෙන දෙයක්. මුලින් ඇතිවන සතියයි භාවනාවෙන් දියුණුවනට පස්සේ ඇතිවන බලවත් සතියයි අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට එකෙන් කියවෙන්නේ සතියේ යෙදවීම සහහි ස්වභාවය පුද්ගලයාගේ මට්ටම අනුව වෙනස් වෙනවා කියන එක නේද? ඒක හැමෝටම හැම වෙලේම එකම විදිහට තියෙන දෙයක් නෙවෙයි. ඒක අවස්ථානුකූලව සහ මට්ටම අනුව විකාශනය වෙන දෙයක්. ඒකක හොඳ කරුණක්. ඒත් මම මේක රාමුගත කරන්නේ වෙනස් විදිහකට. සතිය ගුණාත්මක භාවය වර්ධනය වෙනවා කියන එකෙන් කියවෙන්න එක අත්හරින්න ඕන කියන එක නෙවෙයි. ඒක නිරන්තරින් වඩා වඩා දියුණු කරන්න ඕන කියන එකයි. හරියට ව්‍යායාම කරන කෙනෙක් මුලින් පොඩි බරක් උස්සලා, පස්සේ ක්‍රමක්‍රමයෙන් බර වැඩි කරනවා වගේ. එයා ව්‍යායාම කරන එක නවත්වන්නේ නැහැ. ඔබගේ තර්කය, ඒ කියන්නේ අවස්ථානුකූල බව අපි විරිය හෙවත් උත්සාහයට ආදේශ කරලා බලමු. එතනදී මගේ ස්ථාවරය තවත් ශක්තිමත් වෙනවා. බලන්න සත්‍තිස්ස බෝධිපාක්ෂික ධර්ම කියන නිවනට ආදාළ මූලික ධර්ම කරුණු 37 අතරින් ස්ථාන 9කම විරිය ගැන සඳහන් වෙනවා. ඒකෙන් ඒට මූලික සහ නිරන්තර වැදගත්කම පැහැදිලිවම පේනවා. මූලාශ්‍රයම යම් විවේචනයක් තියෙනවා. සමහර නූතන මතදරන අය විරිය වැදගත්කම අඩු කරලා යම්කිසි ටෙක්නික් එකෙන් විතරක් මේක කරන්න පුළුවන් කියලා හිතුවත් බුදුදහමේ හරය වෙන්නේ ප්‍රධාන විරියකින් ශක්තිමත් උත්සාහයකින් තොරව මේ මාර්ගය සම්පූර්ණ කරන්න බෑ කියන එක. එකෙන් පැහැදිලි වෙන්නේ විරිය කියන්නේ වරින් වර කරන දෙයක් නෙවෙයි මේ ගමන පුරාවටම තියෙන්න උන මූලික ගාමක බලයක් බවයි. එතන කියනවා අදම නිවන් දකින්න ඕනේ කියලා අධික උත්සාහයක යෙදුනොත් සිත විසිරලා උද්දච්ච කියන තත්වයටපත් වෙනවා කියලා. උද්දච්ච කියන්නේ හිතේ තියෙන නොසන්සුන්කම විසිරුණු බව. ඒ කියන්නේ අන්ධ විරියකින් වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ යහපතකට වඩා අයහපතක්. ඔබ මීට කලින් ගෙනාපු ගැබිනිම වගේ උපමාව ගැන ආයෙත් හිතමු. ඒ උපමාවෙන් කියවෙන ගැඹුරු අර්ථය මොකක්ද? සමහර වෙලාවට උත්සාහය කියන්නේ ඉස්සරහට තල්ලු කරන එක නෙවෙයි, ඊටාම සියුම්ව පවතින తත්වය ආරක්ෂා කරගන්න එක. මූලාශ්‍රයේ තියෙන අනිත් උපමාම තමයි කිරිවදින ගොයමක් රකින ගොවියෙක් ගැන. ගොයමේ කරල් පැහිලා කිරිවදින කාලයට ගොවියා එකට බලෙන් වතුර දාන්න පොහොර දාන්න යන්නේ නැහැ. එහෙම කළොත් ගොයම විනාශ වෙන්න පුළුවන්. එයාගේ එකම විරිය වෙන්නේ සත්තුන්ගින් පලිබෝධකයන්ගෙන එක ආරක්ෂා කරගන්න එක විතරයි. එයා කරන්නේ වර්ධනයට අවශ්‍ය පරිසරය සකසලා දෙන එක. මේකෙන් පැහැදිලි විරිය කියන්නේ හැම වෙලේම එකම වේගයෙන් දුවන මැරතන් එකක් නෙවෙයි. අර වෙලාවට හිමින් යන්න ඕන සමහර වෙලාවට නතර වෙලා තියෙන දේ ආරක්ෂා කරගන්න ඕන. ඒක අවස්ථාව හඳුනාගෙන නුවණින් කළමනාකරණය කරන්න ඕන දෙයක්. ඔබ අවස්ථානුකූල බව දිගින් දිගටම අවධාරණය කළත් සතිප්‍රඨාන භාවනාව කියන සමස්ත පද්ධතිය දිහා බලුවම ඒකේ මූලික මෙවලම් වල තියෙන විශ්වීය ස්වභාවය අපිට අමතක කරන්න බෑ. මූලාශ්‍රය සතිපට්ඨාන භාවනාව හඳුන්වන්නේ විශාල ආයුධ උපකරණ මණ්ඩලයක් විදියට. ඒ කියන්නේ විශාල ආයුධ ගබඩාවක් වගේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ මාර්ගයේදී මුහුණ දෙන්න වෙන ඕනෑම අභියෝගයකට අවශ්‍ය ආයුධය ඒ තුල තියෙනවා කියන එක. විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ මූලිකම කර්මස්ථානයක් භාවනාව පටන් ගන්න කෙනෙක්ට වගේම අරහත්වය දක්වාම ඒ කියන්නේ මාර්ගයේ ඉහළම තැනට යන කල්ම උපකාරී වෙනවා කියලා පැහැදිලිවම සඳහන් වෙනවා. මේකෙන් පේන්නේ නැද්ද මේ මූලික පිළිවෙත් ඕනෑම අවස්ථාවකට ඕනෑම මට්ටමකට වළංගු වන සම්පූර්ණ මාර්ගය පුරා මරගෙන යන්න පුළුවන් ප්‍රබල විශ්වීය මෙවලම් කියලා. ඒක ඇත්ත. ඒක විශාල ආයුධ උපකරණ මණ්ඩලයක් තමයි. ඒත් ඔබ ඒ උපමාවේ එක පැත්තක් විතරයි දන්නේ. ඒ ආයුධ මණ්ඩලයේ ඇතුලේ තියෙන හැම ආයුධයක්ම හැම වෙඩේටම ගැලපෙන්නේ නැහැ කියන එකත් එකෙම කියවෙනවා. ඔබ ඒ කොටස මගහරිනවා. ද්වේෂ චරිතයකට මෙත්තා භාවනාවත් ලෝභ චරිතයකට අසුබ භාවනාවත් අවශ්‍ය වෙනවා කියන එකෙම පේන්නේ එකම ආයුධය හැමෝටම හැම වෙලාවෙම හරියන්නේ නැහැ කියන එක. ඒක හරියට දක්ෂ වඩු කාර්මිකයෙක්ගේ උපකරණ කට්ටලයක් වගේ. එයා ගාව මිටියක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට වැඩගත්. ඒත් ලෑල්ලක් කපන්න ඕන වුනම එයාට මිටියෙන් වැඩක් නැහැ. එයාට කියතක් ඕන. ඊටාම සියුම් කැටයමක් කපන්න ඕන වුනම එයාට හැඩැස්සක් වගේ සියුම් මෙවලමක් ඕන. ඒ වගේම තමයි මේකත්. තව ගැඹුරට ගියොත් මූලාශ්‍රය කියනවා වීතික්කම කෙලෙස් සහ පරියුට්ටාන කෙලෙස් කියලා කෙලෙස් වර්ග දෙකක් ගැන. සරලව කිව්වොත් වීතික්කම කියන්නේ කටින් කියන අතින් පයින් කරන ගොරෝසු එළියද පේන අකුසල්. පරියුට්ටාන කියන්නේ හිත ඇතුලේ කැකෑරෙන එළියට නොපෙනෙන සියුම් කෙලෙස්. ඒ කියන්නේ හිතේ තියෙන තරහ ආශාව වගේ දේවල්. මූලාශ්‍රය කියනවා අර ගොරෝසු කෙලෙස් නසන්න පාවිච්චි කරපු උපකරණ මේ සියුම් කෙලෙස් නසන්න පාවිච්චි කරන්න බෑ. ඒ උපකරණ ඊටාම සියුම් බවට පත් කළ යුතුයි කියලා. ඒ කියන්නේ එකම ආයුධය වුණත් මුහුණ දන අභියෝගය අනුව ඒක මුහාත් කරලා වෙනස් කරලා සියුම්ව පාවිච්චි කරන්න වෙනවා. එකම මිටියෙන් හැම ඇණක්ම ගහන්න බෑ වගේ තමයි. මේ දීර්ඝ සාකච්ඡාවෙන් පස්සේ මට නම් තවමත් පෙනියන්නේ සතිපට්ඨානිය තුල තියෙන සතිය වගේ මූලධර්ම ඕනෑම අධ්‍යාත්මික ව්‍යායාමයකට අත්‍යවශ්‍ය නිරන්තරයෙන් පවතින ඕන පදනමක් සපයනවා කියන එකයි. ඒක හරියට අපි මොන වගේ ගොඩනැගිල්ලක් හැදුවත් ඒකට ශක්තිමත් අත්තිවාරයක් දාන්නම වෙනවා වගේ ඒ අත්තිවාරම නැටුව කුළුණක්වත් පොඩි ගයක් හදන්න බෑ. ඒ නිසා සතිය කියන මේ අත්තිවාරම විශ්වීයයි හැම වෙලෙටම අදාළයි. මම මේකට එකඟයි. ඒ අත්තිවාරම අත්‍යවශ්‍යයි. නමුත් ඒ අත්තිවාරම වල ගොඩනගෙන ව්‍යුහය ඒ කියන්නේ අපි තෝරාගන්න භාවනා ක්‍රමය, විරිය යොදවන ආකාරය, ඒ හැම දෙයක්ම පුද්ගලයාගේ ස්වභාවය සහ මාර්ගය අයිනි නිශ්චිත තැන අනුව ඊටාම සියුම්ව සකස් වෙන්න ඕන කියන එකත් මේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා. එකම පිළිතුරක්, එකම සැලැස්මක් හැමෝටම නැහැ කියන එක මූලාශ්‍රයෙන් අපිට නැවත නැවතත් කියලා දෙනවා. එසේනම් අවසාන වශයෙන් අපිට පෙනී යන්නේ මෙම ධර්ම කරුණුව විශ්වීයව වළංගු වන මූලධර්ම පද්ධතියක් ලෙස පවතින අතරම ඒවායේ ප්‍රායෝගික යෙදවීම කියන්නේ ප්‍රැක්ටිස් එක ඉහළ මට්ටමේ අවස්ථානුකූල ප්‍රඥාවක් ඉල්ලා සිටන බවයි. මේ දෙක අතර තියෙන සම්බන්ධය මේ ද්විත්ව ස්වභාවය ගැන තවදුරටත් හිතන්න මෙනෙහි කරන්න මූලාශ්‍රිතර තවත් බොහෝ කරුණු අන්තර්ගත වෙලා තිනවා. The debate වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපි අද කතා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලියේන හරිම වැදගත් කොටසක්. ඒ කියන්නේ සත්බොජ්ජංග ධර්ම ගැන විශේෂයෙන්ම 49 වන පිටුවේ ඉඳන් 65 වන පිටුව දක්වා විස්තර වෙන මේ ධර්ම ටික අපි ප්‍රායෝගිකව භාවනානුයෝගියෙක් විදිහට යොදාගන්නේ කොහොමද කියන එක ඉතින් මෙතනදී අපිට හිතන්න දෙයක් තියෙනවා මේ සති ධම්මවිචය විරිය වගේ බොජ්ජංග ධර්ම කියන්නේ භාවනා ගමනේ හැම තප්පරයකම හැම පියවරකදීම එක වගේම තියෙන්න ඕන අත්‍යවශ්‍ය මූලධර්ම ටිකක්ද එහෙමත් නැත්නම් මේවා කියන්නේ යෝගාවචරයාගේ මානසික මට්ටම චරිත ස්වභාවය අනුව හරියට මෙවලම් පෙට්ටියේ තියෙන ආම්පන්න වගේ අවශ්‍ය වෙලාවට අරගෙන පාවිච්චි කරන්න ඕන දේවල් ටිකක්ද මං හිතන්නේ මේව නිතරම තියෙන්න ඕන මූලික ධර්ම පද්ධතියක් හොඳයි අපි එතනින්ම පටන් ගමු මගේ ස්ථාවරය පැහැදිලි කරන්න මූලාශ්‍රයේම තියෙන හරි අපූර්ව උපමාවක් ගන්නම්. එතන සතිය හඳුන්වන්නේ ලුණු වලට. රජ කෙනෙක් කෑවත්, දුප්පත් මිනිස්සෙක් කෑවත් ඕනම කෑමකට ලුණු ටික එකතු කරනවා. ඒක නැතුව බෑ. ඒකෙන් කියවෙන්නේ නැද්ද සතිය කියන දේ අපි භාවනාවේ මොන මට්ටමේ හිටියත් මොන අරමුණක හිටියත් හැම වෙලාවෙම අඛණ්ඩව තියෙන්න ඕන දෙයක් කියලා. ඒ උපමාව ඇත්තටම බලවත්. ලුණු නැතුව කෑමක් රස තමයි. ඒත් හැබැයි අපි මෙහෙම හිතමු. හැම කෑමකටම දාන්නේ එකම ලුණු ප්‍රමාණයක්ද? සමහර කෑමකට ලුණු පොඩ්ඩයි ඕන. සමහරකට ටිකක් වැඩියෙන් ඕන. ඕනවට වඩා ලුණු දැම්මොත් කෑමක කන්නම බැරි වෙනවා. ඒ වගේ නේද? සතියේ මූලික පැවැත්ම අවශ්‍ය වුණත් ඒකේ තීව්‍රතාවය, ඒක යොදන විදිහ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඔව් ඒ කියන කාරණේට මම එකඟයි තීව්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්. ඒත් මගේ තර්කය තමයි ඒ ලුණු රස ඒ කියලි සතියේ මූලික පැවැත්ම හැම වෙලාවෙම තියෙන්න ඕනේ කියන එක. මූලාශ්‍රයේම තියෙන තවත් උපමාවක් තියෙනවා කන්දක් නැගින මිනිස්සෙකුට හැරමිටිය වගේ තමයි සතිය කියලා. කන්ද නැගිනකොට හැරමිටිය හරින්නේ නැහෙනි. සමහර වෙලාවට එකට තදින් බර දෙනවා. සමහර වෙලාවට සැහැල්ලුවෙන් අල්ලගෙන යනවා. ඒත් ගමන පුරාම ඒක අතේ තියෙනවා. ඒ වගේ තමයි සතියත්. ඔව් ඒක ඇත්තා. ඒත් කන්ද නැගලා ඉවර වෙලා සමතලා බිමක ඇවිදගෙන යනකොටත් ඒ හැරමිටියේ ඒ විදිහටම ඕනද? සමහර විට ඒක බරක් වෙන්නත් පුරුවන්. මම මේක කියන්නේ මූලාශ්‍රයෙන්ම පැහැදිලිව සඳහන් වෙනවා චරිත ස්වභාවයන් ගැන. ද්වේෂ චරිතයක් තියෙන කෙනෙකුට මෛත්‍රී භාවනාව වඩන්න කියනවා. රාග චරිතයක් තියෙන කෙනෙකුට අසුබ භාවනාව වඩන්න කියනවා. මේකෙම පේනව නේද හැමෝටම එකම බෙහෙත නෙමෙයි එකම ක්‍රමය නෙමෙයි දෙන්න කියලා ඒක අවස්ථානුකූල භාවිතයට හොඳම උදාහරණයක්. ඒක වැදගත් කරුණක්. ඒත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. Taman ද්වේෂ චරිතයක් තියෙන කෙනෙක් කියලා හඳුනාගන්නේ කොහොමද? Tamanට මේ වෙලාවේ මෛත්‍රී භාවනාව අවශ්‍යයි කියලා තීරණය කරන්නේ කොහොමද? ඒ ස්වයං අවබෝධයට ඒ තීරණය ගන්න මොහොතටත් අඛණ්ඩව පවතින සතියක් අවශ්‍යම නැද්ද? සතිය නැතුව කොහොමද Tamanගේ චරිතය විනිශ්චය කරන්නේ? ඒ නිසා අර අවස්ථානකූලව යොදනවා කියන දෙයටත් පාදම වෙන්නේ සර්වකාලීනව පවතින සතියමයි. ඒ කපිතාන් දන්නවා කවදාද රුවල් උස්සන්න ඕන, කවදාද නැංගුරම් දාන්න ඕන, කවදාද සුළඟටම නැව ගහගෙන යන්න දෙන්න ඕන කියලා. යෝගාවචරයත් ඒ වගේ වෙන්න ඕන. සමහර වෙලාවට දැඩි විරිය බොජංගය අවශ්‍ය වෙනව හිතේ තියෙන නිදිමත ගතිය ඒ කියන්නේ තීන මිද්‍ය එක්ක සටන් කරන්න. ඒත් සමහර වෙලාවට හිත හිත විසිරීලා උද්දච්චය තිනවනම් දැඩි විරිය යෙදුවොත් වෙන්නේ ඒක තවත් වැඩි වෙන එක. ඒ වෙලාවට ඕන පස්සද්දි බොජංගය ඒ කියන්නේ හිත සංසුන් කරන එක. ඉතින් හැම වෙලාවෙම එකම විදිහට විරිය වඩන්න බෑ නේද? ඒක හරිම බලවත් උපමාවක්. ඒත් මන් ආයෙත් අහන්නේ ඒ කපිතාන්වරයා ඒ මොහොතට ආදාළ තීරණය ගන්න කොහොමද කියන එකයි. ඒකට යාට නිරන්තර අවධානයක් මුහුදේ හැසිරීම ගැන, සුළඟේ වේගය ගැන, නැවේ తত্ত্বය ගැන අඛණ්ඩ සතියක් අවශ්‍යම වෙනවා. ඒ සතිය නැත්නම් එයා වැරදි වෙලාලේ වැරදි තීරණය ගන්නවා. ඒ වගේම බොජ්ජංගිකක් අනෙකට සම්බන්ධයි. මූලාශ්‍රයේ කියන විදියට හොඳින් පිහිටවපු සතිය නිසා ධම්මවිචය, ඒ කියන්නේ ධර්මයේ විමසීම ඇති වෙනවා. ධම්මවිචය නිසා තමයි වීරිය ඇත්ති වෙන්නේ. මේක ධාමයක්. ඒක නිසා එකක් අතෑරලා අනික ගන්න බෑ. මේ ඔක්කොම එකට අඛණ්ඩ ක්‍රියාවලියක් විදියට වැඩ කරන්නේ. ඒ ධාමේ දැන මනටත් ප්‍රශ්නයක් නෑ. ඉතී ධාමේ හැම පුරුකක්ම හැම වෙලාවෙම එකම තරමට ශක්තිමත් වෙන්න ඕනද? ආරම්භක යෝගාවචරයෙකුගේ සතියයි මාර්ගඵල ලාභියෙකුගේ සතියයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම පීතිබොච්චංගය ගැන හිතන්න මූලාශ්‍රයේ පීතිය වර්ග පහක් ගැන කියනවා. කුද්ධිකා පීතිය, කණිකා පීතිය, ඔක්කන්තිකා පීතිය වගේ. මේවා භාවනාවේ විවිධ අවස්ථාවලදී මතුවෙන එකිනෙකට වෙනස් තත්වයන්. ඒකෙන් පැහැදිලිවම පේනව නේද මේ බොජ්ජංගයන්ගේ ස්වභාවය ඒව අත්දකින විදිය අවස්ථානුකූලව වෙනස් වෙනවා කියලා. හැම වෙලාවෙම එකම විදිය පීතියක් පවතින්නේ නැහැ. පීතියේ වර්ග තියෙන එකෙන් කියවෙන්නේ ඒකේ ක්‍රමික වර්ධනයක් මිසක් ඒක සමහර වෙලාවට තියෙන්න ඕන සමහර වෙලාවට නැතුවට කමක් නැහැ කියන එක නෙමෙයි. අපි අපි ධම්මවිචය ඒ කියන්නේ ධර්මයේ විමසීම ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මට මේක කියවද්දි මතක් වුණේ නිෂ්පාදන ආයතනයක තියෙන තත්ත්ව පාලන අංශය quality control වගේ දෙයක්. ඒක නිකම් තනින් තන කරන දෙයක් නෙවෙයිනේ. නිෂ්පාදන ක්‍රියාවලිය හැම පියවරකදීම අඛණ්ඩවම ඒ පරීක්ෂාව කරන්න ඕන. නැත්තම් වෙළඳ පොළට යන්නේ දෝෂ සහිත භාණ්ඩයක්. ධම්මවිචයත් ඒ වගේ නේද? අපේ හිතේ ඇතිවෙන්නේ හැම අරමුණක්ම හැම සිතුවිල්ලක්ම කුසල්ද අකුසල්ද කියලා නිරන්තරයෙන්ම විමසන්න ඕන. ඒ தත්ත්ව පාලනයේ නැවතුවොත් හිත දූෂ්‍ය වෙන්න තියෙන ඉඩ වැඩි. හා ඒත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? ඔබ කියන විදිහට හැම වෙලාවෙම මේ தত্ত্ব පාලනේ දැම්මොත් සියුම් සමාධියක් වගේ දෙයක් බින්දෙන්න පුළුවන් නේද? මූලාශ්‍රයම කියනවා උපචාර සමාධි මට්ටමට ආවම ඒ සමාධිය රකින්න ඕන ගැබිනි මවක් සිය කුස රකින්නාසේ කියලා. ඒක හරිම සියුම් අවස්ථාවක්. ඒ වෙලාවේදී ඔබ කියන විදිහේ තීව්‍ර ධම්මවිචය, ඒ කියන්නේ මේක මොකක්ද මේක හරිද වැරදිද කියලා අධිකව විමසන්න ගියොත් ඒ සමාධිය බිඳිලා යනවා. ඒ වෙලාවට අවශ්‍ය වෙන්නේ අධික විමසීමක් නෙමෙයි සමාධියට වැඩෙන්න ඉඩ දීලා ඒක ආරක්ෂා කරන එක. ඒකෙන්ම පේනව නේද ධම්මවිචය වුණත් යොදන්න ඕන අවස්ථාවට ගැලපෙන විදිහට කියලා. ඒකනම් මම හිතපු පැත්තක්. ගැබිනි මවගේ උපමාව ඇත්තටම බලවත්. එතකොට ඔබ කියන්නේ සමහර අවස්ථා තියෙනවා ධම්මවිචය අඩු කරලා පස්සද්ධියටයි සමාධියටයි ඉඩ දෙන්න ඕනේ කියලාද? ඒත් එහෙම වුණත් ඒ සියුම් සමාධිය තුර හිත කිලිටි වෙන්න පුරවන් නේද? ඒ කියන්නේ ඒ සමාධියට ඇලෙන්න පුළුවන්. ඒ ඇලීම හඳුනා ගන්නත් යම්කිසි මට්ටමක ධම්මවිචයක් පසුබිමෙන් ක්‍රියාත්මක වෙන්න ඕන නේද? සමහර විට ඒක ගුරුසු தත්ත්වපාලනයක් නෙමෙයි, හරිම සියුම් යන්තමින් ක්‍රියාත්මක වෙන දෙයක් වෙන්නේ නැති. හරියටම හරි. ඒක තමයි මම කියන්නේ. තීව්‍රතාවය සහ ස්වභාවය වෙනස් වෙනවා. උපචාර සමාධියේදී අවශ්‍ය වෙන්නේ හරිම සියුම් නුවණක්කාර විමසීමක්. නීවරණයක පොරබදින වේලාවකදී අවශ්‍ය වෙන්නේ ඊට වඩා ශක්තිමත් තීනු ධම්ම විචයක්. ඒක තමයි අවස්ථානුකූල භාවිතය කියන්නේ. මූලාශ්‍රයම තවත් තැනක පැහැදිලිවම කියනවා අධික වීරිය නිසා උද්දච්චය. එනම් සිතේන සංසුන්කම ඇති වෙනවා. වීරිය මදි වුනාම තීන මිද්‍ය එනම් හිතේ මැලි බව නිදිමත ගතිය ඇති වෙනවා. මේ දෙක අතර සමබරතාවය හොයාගන්න එක තමයි යෝගාවචරයාගේ දක්ෂකම. ඒක හැම වෙලාවෙම එකම මට්ටමේ වීරයක් තියාගන්නවා කියන එක නෙමෙයි. මම මේකට එකඟයි. ඒ සමබරතාවය හොයාගන්න එක තමයි අභියෝගය. ඒත් මගේ තර්කය වෙන්නේ ඒ සමබරතාවයේ ගිලිහිලා කියලා දැනගන්නත්, ඒ කියන්නේ දැන් මගේ හිතේ තියෙන උද්දච්චයේද තීන මිද්දේද කියලා හඳුනා ගන්නත්, ඊට පස්සේ ඒක හරිගස්සන්න අවශ්‍ය පියවර ගන්නත් සති සහ ධම්මවිචය කියන බොජ්ජංග දෙක නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? ඒ දෙක නැතුළු කොහොමද සමබරතාවය හොයාගන්නේ? ඒක හරියට වාහනයක් පදවනවා වගේ සමහර වෙලාවට වේගය වැඩි කරනවා සමහර වෙලාවට තිරිංග පාවිච්චි කරනවා. ඒත් ඒ තීරණ ගන්න රියදුරාගේ අවධානය එනම් සතිය හැමතිස්සම පාරේ තියෙන්න ඕන. ඒක ඇත්ත. ඒත් අපි අවසාන බොජ්ජංගය දිහාට හැරුණොත් මේ කාරණය තවත් පැහැදිලි වෙයි. ඒ තමයි උපේක්ඛාව. මූලාශ්‍රයේ උපේක්ඛාව විස්තර කරන්නේ හරිම ලස්සනට. වෙරළේ තියෙන කැළඹිලි සහිත ගොරෝසු රළ පහු කරලා කිසිම කැළඹීමක් නැති නිසල ක්ෂිතිජය අසල ගැඹුරු මුහුදට ලැඟාවෙනා වගේ කියලා. මේකෙන් පැහැදිලිවම කියවෙන්නේ මේක භාවනා මාර්ගයේ ඊටාම දියුණු පරිණත අවස්ථාවකදී මතුවෙන ගුණාංගයක් කියලා නේද? ආරම්භක යෝගාවචරයා ඉන්නියර් විරලේ රළයක පොරබදින තැන. එයාට ඒ වෙලාවේදී උපේක්ෂාව වඩන්න උත්සාහ කරන එක තේරුමක් නැති වැඩක්. එයාට ඒ වෙලාවට අවශ්‍ය වෙන්නේ රළයක ගනුදෙනු කරන්න විරිය, සතිය සහ ධම්ම විචය. එතකොට පැහැදිලි නේද? එකෙක් බොජ්ජංගයට ප්‍රමුඛත්වය ලැබෙන ඒවා වඩාත් අදාළ වෙන විශේෂිත අවස්ථාව මාර්ගය තුල තියෙනවා කියලා. ඕ ඒක ඇත්ත. උපේක්ෂාව කියන්නේ අනිවාර්යයෙන්ම පරිණත අවස්ථාවක්. ඒත් මට හිතෙනවා මේ ගැඹුරු මුහුදේ තියෙන උපේක්ෂාවට යන්නම් වෙරළේ ඉන්න කාලේ ඉඳන්ම ඒ කියන්නේ ආරන්බි ඉඳන්ම පොඩි මට්ටමකින් හරි උපේක්ෂාවේ බීජයක් වවන්න ඕන කියලා. ඒ කියන්නේ භාවනාව හොඳට වෙනකොට උඩඟු නොවි ඉන්නත් භාවනාව හරියට කෙරෙන්නේ නැතිකොට කලකිරෙන්නේ නැතුව ඉන්නත් පුරුදු වෙන එක. ඒකත් උපේක්ෂාවෙම කොටසක් නේද? ඒ නිසා ප්‍රධාන අවධානය යොමු නොවුනත් ඒ ගුණාංගයත් හැම වෙලාවෙම තියෙන්න ඕනේ. නැත්තම් අන්තිමට එකපාරට මේක මතුවෙන්නේ නැහැ. මං හිතන්නේ අපි දෙන්න අතර තියෙන වෙනස දැන් පැහැදිලි. ඔබ කියන්නේ මේ බොජ්ජංග හතම හැම වෙලාවෙම යම්කිසි මට්ටමකින් හරි පවතින්න ඕන කියලයි. මම කියන්නේ ඒවායේ පැවැත්මට වඩා ඒ ඒ මොහොතේදී ප්‍රඥාවෙන් යුතුව එකකට හෝ කීපයකට ප්‍රමුඛත්වය දීලා ඒවායේ තීව්‍රතාවය සකස් කරගන්න එකයි වැදගත් කියලයි. හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩේ හැටියට බෙහෙත්වල මාත්‍රාව වෙනස් කරනෝ වගේ. හැම ලෙඩාටම හැම බෙහෙතම එකම මාත්‍රාවෙන් දෙන්නේ නැහනේ. ඔව්. ඒක හොඳ සාරාංශයක්. මගේ අදහස තමවත් මේවායි මූලික පැවැත්ම භාවනානුයෝගියෙකුට අත්‍යවශ්‍යයි කියන එකයි හරියට අපේ ශරීරයට හුස්ම වගේ. අපි දුවනකොට වේගෙන් හුස්ම ගන්නවා, නිදා ගන්නකොට හෙමින් හුස්ම ගන්නවා. ඒත් හුස්ම ගැනීම කියන ක්‍රියාවලිය අකණ්ඩවම සිද්ධ වෙනවා. ඒක නැවතුනොත් ජීවිතේ ඉවරයි. ඒ වගේම තමයි මූලික බොජ්ජංග ටික. ඔබ පෙන්වා දුන්නා වගේ ඒවායේ තීව්‍රතාවය, ප්‍රකාශනය, එමත් නැත්නම් මාත්‍රාව අවස්ථාව අනුව වෙනස් විය යුතුයි කියන කාරණයට මම දැන් එකඟ වෙනවා. මගේ අවසාන අදහසත් එහා සමානයි. මම මේ බොජ්ජංග ධර්ම දකින්නේ දක්ෂ සංගීතඥයෙක් අතේ තියෙන සංගීත භාණ්ඩ හතක් වගේ. එයා දන්නවා මොන වෙලාවද වයලීන ඉස්මතු කරන්න ඕනේ, මොන වෙලාවද গিitarය ඉස්මතු කරන්න ඕනේ කියලා. හැම භාණ්ඩයක්ම එකම වෙලාවේ එකම හඬින් වැව්වොත් එතන සංගීතයක් නෙමෙයි, නිකම ഘോഷාවක් විතරයි නිර්මාණය වෙන්නේ. ඒ ඒ අවස්ථාවට ගැලපෙන බොජ්ජංගය නුවණින් යුතුව අවශ්‍ය ප්‍රමාණයට යොදා ගැනීමෙන් තමයි විමුක්තිය කියන සුමధుර සංගීතය නිර්මාණය කරගන්න පුරුවන් වෙන්නේ. නියමයි. ඉතින් මේ ධර්ම කොට්ටාෂයන්ගේ විශ්වීය ස්වභාවය, ඒ කියන්නේ හැම වෙලාවෙම තීන්ඩෝණ කියන අදහසත් අවස්ථානුකූල යෙදීම, ඒ කියන්නේ මෙවලම්මගේ පාවිච්චි කරන්න ඕන කියන අදහසත් අතර තියෙන මේ සියුම් සම්බන්ධතාවය ඇත්තටම මූලාශ්‍රය තුල තවදුරටත් ගවේෂණය කරන්න බොහෝ දේ ඉතිරි කරලා තියෙනවා. මේ දෘෂ්ටි කෝණයෙන් දෙකෙන්ම කරුණු විමසා බැලීමෙන් සත්බොජ්ජංග ධර්මයන්ගේ ගැඹුර ගැන අපේ අවබෝධය තවත් පුළුල් වුණා කියලා මම හිතනවා.